ඒක අපි සරුවච්චන් වහන්සේ දේශනා කරන ඉති සූත්‍රයක ඉස්සරහින් තිබ්බේ. ඉතින් පෞගී ටිකේම අපි ටිකක් වේස වුණා මේ සූත්‍රේ නමක් හොයන්න අපි හිතුවේ මේක සූත්‍ර වර්ගයේ නම ලෝණපල සූත්‍රයෙන් ගමු කියලා මට ඊයේ හිතලා මම බුරුම පොත පෙරළුවා බුරුම පොතේ සූත්‍රේ නමක් තියලා තිබුණා එහෙම නැත්නම් තියෙන්නේ අධිචිත්ත මනියුත්තේන බික්ුණා කියන නිසා අපි તો අධිචිත්ත කියමු කියලා. බුරුම පොතේ මේක නමක් දාලා තියෙනවා නිමිත්ත සුත්තං කියලා. ඒ නිසා අපිට යම් කිසි ප්‍රමාණයකට නාමකරණයේදී ලේසියක් වෙයි. ඉතින් මේ සූත්‍රයේදී සරුවච්චන් වහන්සේ දේශනා කරන්නේ මේ වගේ සැදී පැහැදී බණ භාවනා කරන භික්ෂුන් වහන්සේලා වේවා උපාසක උපාසිකාව වේවා ඒ කෙනා එකම හේතුවක් නෙවෙයි අනුගමනය කළ යුත්තේ නිවන දැකීමට බහු හේතුක වාදයක් තියෙන්නේ ඒ නිසා දවසින් දවස හැම පැත්තෙම ඒ තමන්ගේ යෝග ජීවිතයට භ්‍රමචර්ය ජීවිතයට අනුග්‍රහ කරන්න ඕනේ ඒ නිසා අධිචිත්ත මනියුත්තේන බික්ුණා කාලේන කාලං තීන නිමිත්තානි මානසිකා තබ්බානි. එකම දෙයක් නෙමෙයි කළ යුත්තේ දවසින් දවස එන තාලේ හැටියට ඒකට අනුග්‍රහ කරන්න ඕනේ මේ නිමිති තුනක් යෝජනා කරන සරුවචන් වහන්සේ මතක් කරනවා කාලේන කාලං සමාධි නිමිත්තං මානසිකා තබ්බං. දවසින් වෙලාවේ හැටියට අවස්ථාවේ හැටියට අපි සමාධිය වඩන්න ඕනේ. වාඩි වෙලා නීවර ධර්ම යටපත් කරගෙන ඒ ධානාංග වඩන සමත වේවා විපස්සනා වේවා සමාධිය වඩන්න ඕනේ. ඉතින් මේකට උඟක් යෝගාවචරය කැමතියි. මොකද භාවනා කරන හැම දිනම මේ සමාධියට ඇබ්බැහියක් තියෙන. පුදුමහාකාර එක පැත්තකින් කියනවා කෑදරකමක් තියෙන. ඒ නිසා අනේ අපේ බුදුහාමුදුරුව අපට සමාධිය වඩන්න කිව්වා කියලා ඇත්තට මේ වචනයට සතුටක් එනවා. දීගාවට තියෙනවා කාලේන කාලම් පග්ගහන මෙත්තන් නිමිති මනස්කාතබ්බං. කාලෙන් කාලයට වීර්ය වඩන්න. මොකද සමාධියේ තනිකර වැඩුවොත් කුසීතකමට හිත වැටෙනවා. නිදිමතට හිත වැටෙනවා. කෝසජ්ජයට හිත වැටෙනවා. හිත කුබ්බඩ වෙනවා, කම්මැලි වෙනවා, පසුබාහනවා. ඉතින් යෝගාවචර හිතනවා ඒක සමාධියක් කියලා. ඉතින් අර ජීවිතේ එන්න එන්න සීතල වෙන්න ගන්නවා. ඉතින් ඒ නිසා කාලයන කාලං පග්ඝහ නිමිත්තං වීර්යයෙන් පග්ඝහිත වීර්යයෙන් කළ යුතු කටයුතු සම්පාදනය කරන්න ඕනේ. ඊට පස්සේ කාර්යන කාලං උපේක්ඛා නිමිත්තං මනසිකාදබ්බං වරින් වර වරින් වර උපේක්ෂාව වඩන්න ඕනේ. මොකද වීර්ය ගොඩක් වඩන්න ගියොත් හිත වික්ෂිප්ත වෙලා, අවුල් වෙලා දෙබරකට ගලක් ගැහුවා වගේ, කුවක් කිත්තක් ගලේ ගැහුවා වගේ නන්නත්තර වෙලා යනවා. ඒ දෙක සමාධියේදී නින්දට වැටෙන්න තියෙන ගතියත්, වීර්යයේදී හිත අධිවේග බවටපත් වෙලා අවිෂණ ගතියක් දැනගෙන මේ දෙක සමබර කරන්න බෑ භාවනාවට බහැපු නැති කෙනෙකුට. සමාධිය කියන්නේ මොකද්ද කියලා දන්නේ නැති, වීර්ය කියලා මොකද්ද කියලා දන්නේ නැති කෙනාට කොහොමඩක්වත් හසුරවන්න බෑ. නමුත් භාවනා ජීවිතේ බැහැලා වැඩ කරගෙන යනකොට යම් ප්‍රමාණයක් අපි හිතමු සාධාරණ ප්‍රයත්නයක් කරපු නිසා සමාධියක් ලැබුණයි කියලා. ඒ සමාධිය ලැබිච්ච කෙනා හුඟක් වෙලාවට හිතනවා මං ගත්ත ප්‍රතිපදාව හරි නිසා මේ සමාධියමට නිට්ටිය වශයෙන්ම තියෙන්න ඕනේ. හැමදාම ඉඳගන්න ඉඳගන්න වාරයක් එන්න ඕනේ කියලා. ලොකු ඇබ්බැහියක්, ලොකු ලෙන්ගතුකමක්, ලොකු සුවදකාරයක් ඇති කරන සමාධියට. නමුත් වේලාවක Tamanටම නොදැන ඒ සමාධිය කැඩලා යනවා. ඉතින් කැඩලා ගියාම හරියට පශ්චාත්තාප වෙනවා. හරියට අම්මා මලා වගේ, දරුවෙක් මැරිලා ගියා වගේ, කෙට ගිනි ගත්තා වගේ ওই සමාධියට බය වෙනවා. නමුත් ඒ කොච්චර බය වෙනවද කියනවා ඊට පස්සේ ආය උත්සාහ කරන්නේත් නැහැ. ශාසනයටත් බයිනවා, බුදුහාමුදුරන්ටත් බයිනවා. මම මෙච්චර මහන්සිලා භාවනා කරා හරි ගියේ නැහැ කියනවා. නමුත් පුත්‍රජානනාතර දෙවනි කියන පග්ඝහ නිමිත්ත වීර්ය කරනවා කියලා කියන්නේ එimhe සමාධිය වරින් වර කැඩෙන එක ධර්ම නියාමයක්. ඒ වෙලාවට භාවනාව අතහරින්න නැතුව එයා උත්සාහ කරන්න මේ උත්සාහ කරන්නේ නැතුව හිටියොත් මගේ භාවනා වැඩ පිළිවෙල කැඩෙනවා. චරිතය කැඩෙනවා බුදුන්ටත් මේක මෙහෙමයි. මහරහතන් වහන්සේලාට මේක මෙහෙමයි. සමාධිය කියන්නේ අනිත්‍ය ධර්මයක්. ඒක වැටුණයි කියලා තමන්ගේ ප්‍රයත්න අතහරින්න එපා. වරින් වර වරින් වර පග්ඝහ නිමිත්ත කියන වීර්යය වඩන්න ඕනේ. ඉතින් මේක තේරුම් කරලා දෙන්න අමාරුයි අද තියෙන මේ ඉල්ලුම සැපයුම සමාජයේ. ඒගොල්ලෝ භාවනා කරන්න මට මේ දේ ලැබෙන්න ඕන. නොලැබුණොත් භාවනා තැලලා ඉතින් මේ සැපයුම වශයෙන් භාවනා යෝගාවචරය බලාපොරොත්තු වෙන්නේ සමාධිය විතරයි. ඒක නොලැබිච්ච දවසේ ඊසాత බඳගෙන ආඬනවා. එහෙම නැත්නම් ගුරුවරේ මාරු කරනවා. එහෙම නැත්නම් කමටහන මාරු කරනවා. එහෙම නැත්නම් ස්ථානේ මාරු කරනවා මේ සමාධියට නැබ්බැහි නිසා. ඉතින් ඒ නිසා එහෙම සමාධිය කැරීම නිසා චිත්ත පීඩාවක් ආවොත් නැවත ආරම්භ කරන තරම් උපදේශ නොලැබපු යෝගාවචරයට කැම්මක් නැහැ. එයා දන්නේ නැවතත් අලුතෙන් පටන් ගන්න ඕනේ කියලා. මේක විස්තර කර දීම සඳහා මේ තේරවාද රටවල් වලට ආපු ඔය ඩීටි සුසුකි කියන මහත්තයා එයා මහායාන පැත්තේ අපි දන්න කාලේ හිටපු හොඳ දක්ෂ මහත්තයෙක් කියාපත් ගිහිලා ඒ රටේ පොතක් ලිව්වා සෙන් මයින් බිග්ිනර්ස් මයින් කියලා. ඒක යෝගාවචරය හැම වෙලාවෙම ආධුනික වෙන්න ඕන. වැටුණට අතහරින්නේ ආයසරයක් දැන් ඉපදිච්ච බබෙක් වගේ හුස්ම ගන්න ඉගෙන ගන්න බබෙක් වගේ පරියන්කේද කියලා ආනපානෙ කරන්න ඕන. සක්මණට ගියා පස්සේ දැන් ඉපදින්න දැන් 7යි 7යි කියලා ඉගෙන ගන්න හදන බබෙක් වගේ ආයසරයක් සමාධිය මේ සක්මණ වඩන්න ඕනේ තිබිච්ච සමාධිය ගැටුණයි කියලා හිතමනාප කරන්න අයිතිවාසිකමක් යෝගාවචරයට නෑ බුදුබණ අහලා තියෙනවනම් එයා ළඟ වීර්යය තියෙනවනම් ඒ මොකද මේ ධර්මතාව වශයෙන් මේ වැඩෙන සමාධිය ඇතිව නැති යන සුළු එකක් මේ වීර්යයත් ඇතිව නැති යන සුළු එකක් නමුත් හොඳට සමාධිය තිබිලා පැය දෙකක් වුණත් වාඩි වෙලා ඉන්න පුළුවන්. අරමුණේ හිතේ තියාගෙන පුළුවන් ගතිය තිබිලා කැඩිලා ගියයි කියන්නේ ආය සම්බන්ධي ගණ්ඩ බැරි මූලික නුසුදුසුකමකටපත් උනා නෙවෙයි. ආය උත්සාහ කරොත් ආය ගන්න පුළුවන්. නමුත් උත්සාහ නොකළොත් ඉතින් වැරදි අදහසකට යනවා. Taman ගැන අව탁සීරු කරනවා, ශාසනය අව탁සීරු කරනවා, ධර්මය අව탁සීරු කරනවා. ඉතින් ඒ නිසා බුදුචාන් වහන්සේ මෙතෙන්දි වචනයක් කියලා තියෙනවා. දිගටම ඒකාන්ත වශයෙන් සමාධිය මිත් වඩන්න එපා. ඒක හිත උබ්බඩ කරන සුළුයි, කුසීත කරන සුළුයි, සීතල කරන සුළුයි. ඒ නිසා වරින් වර සිද්ධ වෙනවා කොයි දක්ෂ යෝගාවචරයටත් අලුතෙන් පටන් ගත්තා වගේ වීර්ය වඩන්න. ඉතින් මෙන්න මේ දෙක තේරුම් ගන්න කෙනාට අවශ්‍ය වෙන්නේ නිහතමානිකම. අවශ්‍ය වෙලා තියෙන්නේ යටහත් පහත් ගතිය. මට සමාධිය ඊ ආව තමයි. ඒක හොඳයි. ඒ ගුරුරයාත් හොඳයි. ඒ නිමිත්තත් හොඳයි. ඒ භාවනා මධ්‍යස්ථානෙත් හොඳයි. නමුත් ඒ ඔක්කොම තේදී අදාවේ නැහැ. නමුත් ඒක අතාරින්න කාරණාවක් නෙවෙයි. ඔය අලුතෙන් වීර්ය වඩන්න. අලුතෙන් පටන් ගත්ත කෙනෙක් වගේ වීර්ය වඩන්න ගියොත් එයාට තේරෙනවා සමන්දේ කැඩුනට නැවත එන්න පුළුවන්. තවද හදන්න පුළුවන්. ඒ වගේම මේ වීර්ය තමයිලාට ඕනකට වැඩි වෙනවා. අඩු වුණොත් නින්දට වැටෙනවා, වැඩි වුණොත් ඇවිස්සිල්ලක් ඇති වෙනවා. දෙඹරකට ගලක් ගැහුවා වගේ. ඒ නිසා යෝගාවචරයට නැවත නැවතත් මේ වීර්ය ආධුනිකයෙක් වශයෙන් යොදලා තේරුම් ගත්තේ නැත්නම් එයා මෙතෙන් අවශ්‍ය ප්‍රශස්ත වීර්ය මොකද්ද කියන එක. Tamangeම අත්දැකීමෙන් ලබන්නේ නැහැ. ඒක හරියට කන්දක වාහනයක බර දාගෙන ඇවිදින යන ඩ්‍රයිවර් කෙනෙක් වාහනේ තියෙන බරත් බලලා හැකියාවත් බලලා කන්දේ හැටිත් බලලා කොයි ගියර් එකට දාන්න ඕනද කියන එක. බර ගියර ලෝ ගියර කියලා හයි ගියර එකට දානකොට කොතෙන්ද දාන්න ඕනේ කියලා දැනගන්න ලයිසන් දෙනකොට කියලා දෙන්නේ නැහැ. ඉංජිනේර්ස්ලා කියලා දෙන්නෙත් නැහැ. ටෙක්නිකල් රයිටිනුත් නැහැ. ඒ ඩ්‍රයිවර් ලෝඩ් එක දිහා බලලා වාහනේ දිහා බලලා එයා දැනගන්න ඕනේ දැන් ලෝ ගියට ගියද ඉතින් දැන් බර ගියරකට දාන්න ඕනේ. නැත්තම් නොක් කරනවා. නැත්තම් ඉග්නිෂන් ගන්නවා. අන්නේ නොවෙන්න ඩ්‍රයිවර් දන්නවනම් මගීට තේරෙනවා හැප්පිලි හැර හැප්පිලි නෑ එන්ජින් එක නතර වෙන්න ගමන යනවා. එහෙම නැතුව එන්ජින් එක නතර කරගෙන මිනිස්සු බස්සලා තල්ලු කරගෙන ගියත් ගමන නම් යනවා. හැබැයි ඩ්‍රයිවර්ගේ ලකුණු කැපෙනවා. පැසෙන්ජර්ස්ලාට තේරෙනවා මේ මනසට මේ වාහනේ හුරුත් නැහැ, මේ කන්ද හුරුත් නැහැ, මේ සෙනඟ හුරුත් නැහැ කියලා. ඒ නිසා යම් වෙලාවක ඒ වගේ ප්‍රායෝගික අත්දැකීමක් ලැබෙන්නේ එයා දැනගන්න ඕනේ මේ මේ වාහනේ මේ ගියර් එකේ මෙච්චරයි යන්න පුළුවන්. ඊගාව ගියරකට දාන්න ඕන ගියර ගොඩක් තියෙනවා මේ වාහනේ කියලා. අන්න ඒ වගේ භාවනා ජීවිතයේ තියෙන හැම අකරතැබ්බයක්ම හැම පසුබෑමක්ම හැම දුර්වල වීමක්ම බුදුන් කියපු දීපක්‍රම නෙවෙයි. තමන්ගේ අතේ තියෙන අත් උදව්, තමන්ගේ අතේ තියෙන ක්‍රමසහවිදී තමන් අතේ තියෙන අද්භේත් යොදලා දැන් මම මේ දේ කරන්න ඕනේ කියලා යෝගාවචරයා යෝගාවචරයාගේම ක්‍රමසහවිදී ක්‍රියාත්මක වෙන්න නම් වෙච්ච දේට පශ්චාත්තාප වෙන්න නරකයි. වෙච්චදී පශ්චාත්තාප වේකනා ඉසත බැඳගෙන අඬනවා. අයියෝ බලන්නකෝ මට මෙහෙම වුණානේ කියලා. නමුත් එයාට උපදෙස් දෙන්න මනුස්සයත් ඒ වගේම අඬන හිරියෙක් නම් දෙන්නම යනවා යන්න දමල ගන්න. ඒ කල්යාණ මිත්‍රෝ නෙවෙයි. බුදුබණ අහව කෙනා දන්නවා. ඌ වැටෙනවා. වැටෙනට සදාකාලික වැටීමක් වෙන්නේ ඔය ආයෙත් ආධුනික මනසක් ඇති කරගන්න. ඒකට කියන්නේ ආදි කම්මික විපස්සකෙක් වෙනවා. විපස්සල කරගෙන යන්න බලන්න මොකද වෙන්නේ කියලා. එදා හරි ගියාට පස්සේ Taman නැගිටින Tamanගේම ක්‍රමවලින්. මේ එක රැයකින් එක හීනකින් එක සිද්ධියකින් භවනා දියුණු වෙන්නේ නැහැ. මෙවැනි ක්‍රම රාශියක් එනකොට බුදුහාමුදුරුවෝ ලෝකේ පහළ වුණා හැබැයි නමුත් මම නිවන් දැකේ මගේ ක්‍රමවලට කියලා තේරෙනවා. එතකොට බුදුරජාණන්සේගේ ලොකු ලිංගතුකමක් එන්නේ නැහැ. බුදුන්සේ ආදි මූලික කල්යාණ මිත්‍යාවෙන් අපිට ක්‍රමසා විදි රාශියක් දීලා තියෙනවා. ඒ වගේම තවත් ලස්සනම දේ තමයි මයි ළඟ ඉන්න ළඟ පාඩු වෙලා ඉන්න යෝගාවචර නැගිටින ක්‍රමෙත් නෙවෙයි මම නැගිටින්නේ. අපි දෙන්නටම බුදුහාමර කියලා තියෙන එක බණ. එකම සතිපට්ඨාන සූත්‍රය. නමුත් මං මගේ නැගිටීමට ඉදිරියට ගන්නේ වෙනමම ක්‍රම සාවිදි ටිකක්. වෙනමම ආම්පන්න ටිකක්. වෙනමම අඩුම කැඩුම ටිකක්. වෙනමම අද්භේත් වගේක්. එතකොට අරයන්ගේ අනුකර කියයි අන්නේ මම කෙරුවේ වෙන දෙයක් නේ කියලා ප්‍රශ්නයක් නැහැ. ඒකේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ නිසායි බුදුරජාණන්සේ පළවෙනිම 67ක් නමක් රහතන් වහන්සේලාට කිව්වේ තනි තනි පාරේ දෙන්නෙක් යන්න එපා. දෙන්නෙක් ගියොත් ඔයා කියපු දේ මමත් කියන්න ඕන මමත් කියපු දේ වත් කියන්න ඕන කියලා ගුරු රතර හටනක් වෙනවා. එතකොට ආධුනිකයා පැටලෙනවා. බුදුන් කිය උඹ ගොඩ ආවේ යම් ක්‍රමයකටද ඒකෙන් කියලා දීපන්. ඒතර උඹට අදාළ මිනිසුන්ට ගිහිල්ලා නිවන් දකි. අර මිනිස්සයා මෙව්වා කියනවාද, ඌවා කියනවාද, පොතේ මොනවද තියෙන්නේ, ගැළපෙනවද කියලා බලන්න ගියොත් ඒක ප්‍රායෝගික ක්‍රමයක් නෙවෙයි. ප්‍රායෝගික ක්‍රමයෙන් තමයි ප්‍රතිඵල ලැබෙන ක්‍රමය. ප්‍රතිඵල ලැබෙන ක්‍රමයට ක්‍රමසාවිදි රාශියක් තියෙනවා, වැටෙන ක්‍රම රාශියක් තියෙනවා, සමාධිය වැටීම කියලා එකක් තියෙනවා. ඒ වගේම වීර්ය වැටීම කියලා එකක් තියෙනවා. මේ කොයි වැටුණත් ඒක බාධකයක් කරගන්නව නම් අසත්පුරුසයි, සාධකයක් කරගන්නව නම් සත්පුරුසයි. නිසා භාවනා ජීවිතයේ ඉදිරියට ගිය මිනිස්සයා කවදාකවත් එතෙන් දෙනකම් බණු ගන්න කෙනෙකුට මන්දෝත්සාහය කිරීමක් කරන්නේ නැහැ. හිත වැටිල්ලක් කරන්නේ. අනේ උඹ කාලා කන්‍යා උඹ මෙහෙම උනේ මේක නිසායි උඹට සිල් නැහැ. උඹ මගේ ගුරුවරයා උඹට හම්බුනේ නැහැ. උඹ බණ දන්නේ නැහැ කියලා එහෙම කතාවක් අදාකවත් නැහැ. ඒක බුදුහාමුදුරු කියනවා. එවැනි කෙනෙක් භාවනා ජීවිතේ ඉස්සරහින් හිටියත් අසත්පුරුෂයි කියනවා. මම දන්නවා උඹ දන්නේ නැහැ කියන කතාවක් තියෙනවා නම් අසත්පුරුෂයි. අපිට කරන්න තියෙන්නේ මමත් ජීවගේ වනුගගා තමයි. මමත් ජීවම දනගගා තමයි. අනිත් එක්කනට කියන්න ඕන ඕම තමයි වැටෙනවා. වැටුණාට සදාකාලික හානියක් වෙලා නැහැ. නැවත නැවත කරන්න කියලා. ඉතින් මේ විදිහට කරගෙන යනකොට යම් ප්‍රමාණයකට මේ වීර්ය සහ සමාධිය සම්බර කරන්න ගියාට පස්සේ යෝගාවචරයට හිතෙනවා මේ දෙක අතර මැද උපේක්ෂාව ප්‍රධාන කරගෙන උපේක්ෂාව එල්ල කරගෙන ගමනක් යන ගමනක් වෙන්නද කියලා. නමුත් ਸਰවඥන්ස කියන්නේ උපේක්ෂාවත් කාලෙන් කාලයට වඩන්න ඕනේ. උපේක්ෂාව මුලින් ඉඳලා වඩ아가න යන්න බෑ. කල්ැතුවම සැලසුම් කළ විවස්ත හදාගෙන යන කට්ටිය හිතනවා විවපස් විවස්ත හැදිල්ලෙන් ප්‍රශ්න එන එක වලකී ප්‍රශ්න නැවිතිය ඒවට කියන්නේ අඥාන උපේක්ෂා කියලා ප්‍රශ්න ඇවිල්ලා ප්‍රශ්න වලට මුහුණ දීම හරහා ඒකේන උපේක්ෂාව අවශ්‍ය වේලාවට විතරයි යොදවන්නේ මුලින් උපේක්ෂාව යොදන්නේ නැහැ. මුලින් තමගේ ක්‍රමසහ විදි යොදනවා. අත ළඟ තියෙන උපකරණ පාවිච්චි කරනවා. පාවිච්චි කළා පාවිච්චි කළා අන්තිමට තේරෙනවා මේ ශිල්පේ දක්ෂ වුණාට පස්සේ ඔච්චර ඉස්සර වගේ තටමන දෙයක් නැ දඟලන දෙයක් මේ ප්‍රශ්න විසඳන්න ක්‍රම තියෙනවා. එච්චර අමුද්‍රව්‍ය පාවිච්චි කරන්නේ නැතුව, එච්චර අතපය කරකට ඉන්නේ නැතුව ක්‍රම ශිල්පයේ තුල අඩු කාලෙකින්, අඩු ශ්‍රමයකින්, අඩු ඉන්ද්‍ර ප්‍රමාණයකින් මේ වැඩේ කරන්න පුළුවන් ක්‍රමය තමයි ප්‍රායෝගික උපේක්ෂාව. ඒ නිසා වරින් වර සමාධිය වඩන්න ඒක කැඩෙයි කියලා හිතා ගන්න. ඒක වැටෙනකොට ආයෙසරයක් වීර්යය වඩන්න ඒක ලැජ්ජාවට කාරණාවක්වත් පසුබෑමක්වත් නෙවෙයි. යුද්ධ කරනකොට තමන්ගේ හමුදා විසිරී ඉන්නවනම් හමුදා බැරක්කයට කැඳවනවයි කියලා කියන යුදෝපක්‍රමයක් මිසක් පරාදයක් නෙවෙයි. අප බැරක්කයට ආව සංවිධානය කරගත්ත අපි විසිරුණා ගියා වැඩි ගහන්න බෑ. අපි මෙන්න මේ මර්මස්ථානට ගහමු කියලා. ආව පස්සට ගන්නකොට අරගොල්ල හිතනවා ආ ඒගොල්ල පෙරදිලා ගියයි කියලා. නෑ පෙරදිලා කියලා නෙමෙයි තියෙන්නේ. අපව ගෙනාව වීර්යවන්ත කරගත්ත ගියා. ওই විචිතුපුර රටනේදී මේ කඩොලතාවට යතාවට වැට තාප්පේ ඉඳලා රත් වෙච්ච ඊයම්යක් කෙරුවා. ඉතින් අතාලේ පිටපිට පිච්චීගෙන ගිහලා ආගිරි ගාගෙන බසවක් කුලම දක්වාම පස්සට ගියා. ඉතින් එතකොට ඇතුලේ හිටපු සොලින් බුදුම සතුටක් ඇති වුණා උඹලා ඉන්න අලිනේ වරෙන් ඉස්සරහට ආවොත් ඕක තමයි දෙන්නේ කියලා. විජහාට අපේ වෙද්දු ගිහිල්ලවල බසවක් කුලම යතා බසලා සීතල කරලා ගිතෙල් පිළිච්ච ගෝණි දාලා සනිබ කරලා දැන් යථා ඉන්නේ හොඳටම මද කිපිලා. ඊට පස්සේ මිනිස්සු කෙරුවේ අඩි 40 50 විතර දිග ගස් කපලා බිම දාලා ගහක් උස්සගෙන දූවගෙන ගිහිල්ලා මුරුළු ගහේ වැරේටම ගැහුවා දොරට. ඇතත් ගත්තා පුදුමාකාර ශක්තියක් දීපුවාම දොරට දොර බාවත් එක්කම ගල්වලා ගියේ. එතකොට වැටෙන කුට්ටිය ඇතාගේ හිතට වැටෙන්න හැදෙනවා තමයි මහසේන ගිහිල්ලා ඒ කුට්ටිය එළියට දානකොට තමයි ඇතයි මහරේනයි අතර තිබුණු තරහ වයින් උනේ ඊට පස්සේ මුළු හැමදාම මුළු මේ මේ බලකොටුම ඉවරයි ඉස්සෙල්ලා ත්‍රි පිටිපස්සට යන මිනිස්සු හිතුවේ ඇතත් පස්ස ගැහුවා සිංහලත් පස්ස ගැහුවයි කියලා. නමුත් ඒකෙන් තමයි ගැම්ම ගත්තේ. ඒකෙන් ගැම්මට පස්සේ මරු දැකලා ලේ දැකලා තියෙන කඩාගෙන යනවා. අනිත් වගේ යෝගාවචරය මේ කෙලෙස් සටන් සටන් කරනකොට ස්වභාවික යුද උපක්‍රමත් පාවිච්චි කරනවා. ඒ වගේම ගරිල්ලා ක්‍රමත් පාවිච්චි කරනවා. මොකද කෙලෙස් අපිට ගහන්නේ ස්වභාවික විවෘතවත් ගහනවා අපිට වංචනික විදියට ඡාට විදියට ගරිල්ලා ක්‍රමවලටත් යනවා යෝගාචර හැම පැත්තටම දැනගෙන වරින් වර පසු බාන්න ඕන පසුබාලා සේනා සංවිධානය කරගත්තා ඊට පස්සේ රේ ගැහුවා ඒකත් දිනුමක් නෙවෙයි ආයශරයක් පස්සට ආව ආයෙත් ගැහුවා අන්න ඔය ක්‍රියාවලියේදී මේ උපේක්ෂාවද වීරියද සමාධියද කියන මේ තුනේ එකලස හරියට පදමක් වගේ පොළොස් සම්බුලක පදමක් වගේ තේරුම් ගත්ත යෝගාවචරය තමයි මෝරච්ච කෙනයි කියලා කියන්නේ. අනිකට හිතන මේක පොතේ දනව චුරණම් හරියයි. චින්තාමය ඥාන චුරණම් හරියයි. එක තරණකින් දිනන්න පුළුවන් වෙයි. කෙටි ක්‍රම තියෙනවයි කියලා හිතනවා බුබ්බඩේව. අවස්ථාවාදීව. මේ තරණේ එකම දශම ස්ථානයක්වත් නැහැ දිනා ගන්න නැතුව යන ගමන. එතන එතන දිනන්න ඕන. ඉතින් ඒක නිසා මේ මේ අද අපි දේශනාවේ මුලට ගත්තේ බුදුජානකේ මෙතෙක් කල් ඒ සූත්‍රයේදී ඉදිරිපත් කරගත්ත කාරණාව රන්කරුවෙක් ඒ රණක් කර්මස් කර්මන්නේ කරගන්න ඉස්සර වෙලා වලින් වල ගින්නට දානවා. වරින් වර දියේ හිනවා වරින් වර අරගෙන බලනවා රත්තරන් කෑල්ල මෙල්ල වෙලාද ඉන්නේ කියලා. රත්තරන් කෑල්ල මට්ටු වෙලාද කියලා. රත්තරන් කෑල්ල තැඹිලාද කියලා. ගානට තැඹුණාට පස්සේ තමයි ඒක තල්ල හැඩයක් අරගෙන කැටයන් දාලා බෙල්ලේ වළඳනාවක් හෝ තැල්ලක් හෝ මාලියක් හෝ මොකක් හරි හදන්නේ. අන්නේ වැඩේ කරලා ඒ රණ කර්මන්නේ කරගන්න ඒ වගේම මුරුදු කරගන්න ඒ වගේම බිඳෙන සුළු ගතිය නැති කරගන්න රණේ ප්‍රබස්සර ගතිය මතු කරගන්න ඒ කම්මල්කාරය වරින් වර ගින්නට ලනවා වරින් වර වතුර හෙලනවා වරින් වර අරගෙන බලනවා යකට කෑල්ල මේ රත්තරන් කෑල්ල තැඹිලාද තියෙන්නේ මෙල්ල වෙලාද කියලා ආම්බාන් වෙලාද කියලා. ඊට පස්සේ තමයි කර්මාන්තයට ගන්නෙ. ඒ නිසා දිගටම ඇල් වතුර හිඳ ගියොත් රත්තරන් සීතල වෙනවා. දිගටම ගින්නේ ලන්න ගියොත් පිච්චෙනවා. දිගටම ඇරන් බල බල ඉඳ ගියොත් පදම අහුවෙන්නේ නැහැ. මේ තුනෙන්ම තමයි එයා හරියට දැනගන්නේ දැන් තමයි රත්තරන් ගන්න ඕන වෙලාව. ඉතින් මේකම සරුවචනංශ ධම්මපදයේ දේශනා කරලා තියෙනවා රන් කරෝගේ උපමාවෙන් අනුපුබ්බේන මේ ධාවි තෝක තෝකං කනේ කනේ කම්මාරෝ රජතස්සීව නිද්ද මේ මලමත්තනෝ මේ මේ දහවි කියන uppatti පඬිතයා රං කර්මාන්තේ uppatti පඬිතයා අනුපූර්වෙන් තමයි කෙලස් කපාන්නේ. අනුපුබ්බේන මේ දහවි තෝක තෝකං කණේ කණේ. ටික ටික මොහොතෙන් මොහොත. මේක තමයි සිංහලයා වරාගත්ත වරද්දාගත්ත තැන. අපේ ජාතිය කවදා හරි ඒ ස්වර්ණමය යුගයේ බුද්ධ ආගම ස්වර්ණකේ හිටියානම් සිංහල කිසිම තැනක පසුබාහන්නෙත් නැහැ. කිසිම වෙලාවක කිසිම දෙයකින් ධනේ හැටියට ප්‍රමාණය හැටියට ලොකු දේවල් කරන්නේ තෝකතෝකන් ටික ටික කනේ කනේ හැම ක්ෂණේම අන්තිමට අපි රුවන්වැලි සෑය හැදුවා අබේකිරි හැදුවා තට්ටු හතකට තියලා ලෝවා මහපාය හැදුවා අනික හැම සදාචාරයක්ම වගේ දාසියෝ යොදලා වාල් කර්මාන්තය අපේ නෑ අපේ සිංහලයා වැඩ කරලා ඉවරලා හැන්දාවට ගිහිල්ලා සමදානි දැන් අපි උඩින් පැනලා යන්න හදනවා නව කාරණාව ශිල්ප දාගෙන යටිතල පහසුකම් හදාගෙන අපි ඉක්මනට යයි බටහිර සංස්කෘතියට විනාශයි. එදා ඉවරයි. සිංහලයේ ක්‍රමය ඕක නෙවෙයි. තෝක තෝකං කණේ කණේ. මොහොතේ මොහොත ටික ටික. ඉතින් ඒකට මේ හදිච්චි කරන්න ගියාම කොරස් කටේවත් අත දාගන්න බැරුව මේ ගමනේ ය아가න්න බැරි වෙනවා. ඒ නිසා ටික ටික මොහොතෙන් මොහොත කියන කාරණාව අතර ගත්තොත් මායත් පරාදයි. මේක තමයි රන් කරුවා වර එක රත්තරන් ආභරණයක් කරන්න ගින්නේ දානවා. ගින්නේ දාලා පිට හැතිලා තියෙන තෙල් කුණු කච්චල් ටික පිච්චෙන් දානවා. පිච්චිලා අලු වුණාට පස්සේ වතුර දාලා මදිනවා. මැදලා පොඩ්ඩක් බලනවා සුද්ධ වුණාද කියලා. තාම කැටයන් ඇතුලේ කුණු තියෙනවා. ආයෙත් ගින්දරේ දානවා. ආයෙ වතුර දානවා. ආයෙ මදිනවා. ආයෙ පොඩ්ඩක් බලනවා. ආයෙ ගින්නේ දානවා. ආයෙ වතුර දානවා. ආයෙ මදිනවා. මෙන්න මේ ක්‍රමයට ගියාට පස්සේ උපාසකම්මගේ කරේ බෙල්ලේ මාස 6ක් බැඳලා තෙල් කුණු ගෑවිච්ච මේ රත්තරම් ආභරණේ දවස් 3 සුද්ධ කරනවා. ආවට දවස් 3 යන්නේ දැන් පැය 3 සුද්ධ කරනවා. අර කුණු බැඳෙන වේගය කොච්චරද කියනවනම් ඒ කුණු තට්ටු පේන්නේ නැත්තරම් කච්චල් බැඳෙනවා. කුණු තට්ටු පේන්නේ නැත්තරම් මේ කහට බැඳෙනවා. ඒක රත්තරන්කාරයා දන්නවා මම මේක ගිය ගමන් කළු ගලක තියලා අතොල් ලැබුවොත් ඇමරිකාලක තියලා ඇතුළු කට ඇන්ටික සවුත් වෙනවා. පුළුන් කැල්ලක් අරගෙන පිස්සට යන්නෙත් නැහැ තෙල්. තෙල්ගුණ යන්නේ නැහැ. එතකොට මොකද කරන්නේ? ගින්නේ දාලා පොඩි තට්ටුවක් පුච්චනවා. ඊට පස්සේ ඒක වතුර දාලා පිහලා, මැදලා. ඊට පස්සේ බලනවා තියෙනවා නම් කුණු ආයෙසට ගින්නේ දානවා. ආයෙ වතුර දානවා. ආයෙ මැදිර. ආයෙ ගින්නේ දානවා. ආයෙ වතුර දානවා. අන්තිමට කොහොමද මේක සුද්ධ වුණාට පස්සේ මුදුංච කම්මනියංච බබසරංච නපම්බංගු. මේක තිබුණු විදිහටම වැඩේට කර්මන්නේට වෙනවා. ප්‍රභාස්වර වෙනවා. කැඩිලා බිඳලා යන්නේත් නැහැ. අන්තිමට උපාදකම්මට අලුතෙන් රත්තරන් භාණ්ඩයක් මිලදී ගන්නකොට එන සතුට එනවා රත්තරමතු දාපුවා. මෙන්න මේ ක්‍රමේ දන්නවනම් අපේ දැනට තියෙන හැකියාවල් සහ අපි ළඟ තියෙන උපකරණ ටික හොඳටම ඇති. අපිට තියෙන්නේ අත නෑර දිගට මේ කර්මාන්තේ කර කර ඉන්න ඕන. ඉතින් ඒක තමයි ඉවසනවා කියලා අපි සාමාන්‍යයෙන් කියන්නේ ඉවසනවා කියන මොකද මේ ඉවසිල්ලත් හැම වෙලාවෙම බෑ. කලිතු වෙලා වීර්ය කරන්න ඕනේ. කලිතු වෙලා වේ සමාධිය වඩන්න ඕනේ. ඒකල ඉවසන වෙලාවක් එනවා. ප්‍රශ්නේ අපිට වෙලා තියෙන අපි ඉවසන්න ඕනේ කියන වෙලාවේ තටමනවා. තටමන්න ඕන වෙලාවේ ඉවසනවා. ඉතින් ඒකට සමාධිය ආඩදබරයකට අරියාදුවට ලක් වෙනවා. ඒ නිසා අපි ආනාපාන සති භාවනාව ගත්තොත් පටන් අරගන්න වෙලාවේ සමාධියක් නැහැ. අපි කොච්චර දක්ෂ කෙනෙක් වුණත් මොන හරි වැඩක් කරලා ඉවිල වාඩි වෙච්ච ගමන් සමාධියක් නැහැ. එයා ආනපානේ ආස්වාස වශයෙන් ආස්වාසි ප්‍රසවාසයෙන් ප්‍රසවාසි මෙනෙහි කරලා මෙනෙහි කරලා ඒකට අපි කියනවා මේ පග්ඝා නිමිත්ත කියලා. වීර්ය කියලා. වීර්ය කරනකොට ඔන්න ටිකක් ආනපානේ කීකරු වෙනවා. අපිට විනාඩියක් දෙකක් එහෙම නැත්නම් වාර හතකට තියාගෙන ඉන්න පුළුවන්. ඒකට දැනගන්න ඕන දැන් ඔන්න සතියාව. දැන් ওই ගැම්මේ ඔය ඇතුළන ඇතිල්ලිලි ඔය කරන මෙනෙහි කිරීම තුළ මේ සමාධිය වීර්ය සතිය හරහා සමාධිය ටික ටික ටික ටික වැඩෙනවා. මෙන්න මේ සමාධිය වැඩෙනකොට අර වීර්ය ප්‍රමාණයට අඩු කරන්න ආනපානේ Tamanට කීකරු වෙනකොට මුණට මුණ දාලා හිටිනකොට හිමීට අඩු කරනවා. ඕන වුණොත් වැඩි කරන්නත් ඕනේ. මෙන්න මේ පදම තමයි අපි මේ දවස් පහේම ඉගෙන ගත්තේ උඟ දෙනේ දන්නේ. උග දෙනෙක් එහෙම වෙනකොට තමයි හයියෙන් හුස්ම ගන්න යනවා හයියෙන් මෙනේ කරන්න හදනවා නැත්නම් සාර පරියන්කෙන් නැගිටලා යනවා එතකොට ගැම්මක් එන්නේ මෙයා හරියට නලවන බබා නිින්දයාගෙන එනකොට නැලවිලි කපි අඩු කරනවනේ අම්මා අඩු කරගෙන යනකොට බබාගේ නිින්ද වැඩි වෙනවා අන්න වගේ සමාධිය අන්න වගේ අරමුණ අන්න වගේ නිමිත්ත කීකරු වේගෙන යනකොට හිමීට වීර්ය අඩු කරගෙන ගිහිල්ලා වෙලාවක් එනවා කිසිම වීර්යයක් නොකර කිසිම මෙනෙහි කිරීමක් නොකර අරමුණත් එක්ක ඉන්න පුළුවන්. මේකට අවදි නොවුනොත් නින්දට වැටෙනවා. එහෙම නැත්නම් සැකේ ඉපදිලා හයියෙන් හුස්ම ගන්න හිතෙනවා. එහෙම නැත්නම් හිතනවා මට මේ භාවනා කරන්න කිව්ව ආනාපානෙ තින් දැන් නැහැ නේ. දැන් මම මොකද කරන්නේ කියලා යෝගාවචරය දන්නේ නැතුව අනවශ්‍ය සැක ඇති කර ගන්නවා. මේ මොනවත් කරන්නේ නැතුව මෙතන පොඩ්ඩක් උපේක්ෂා වෙලා ඉන්න ඕනේ. අරමුණ සිවුණාට මෙනෙහි නොකලට මට සතිය තියෙනවා නම් මට අවශ්‍ය කරන සමාධිය තියෙනවා නම් ඒකට කියන්නේ ප්ලේන් එක ඕටෝ පයිලට්ින් දැම්මා වගේ. දැන් ප්ලේන් එක උඩට අරන් තියෙන්නේ. ඊට පස්සේ පයිලට් ඔතන හිටියත් එකයි නැතත් එකයි යාට කරන්න තියෙන ඉතින් ස්ක්‍රීන් එක බලන්න එක විතරයි. මැෂින් එකෙන් පාලනය වෙනවා. ඒ ඕටෝ පයිලට්ින් දාන්න නැතුව යන්ත්‍රය අතර ගන්න පුළුවන්. තමගේ පාන්නේට ගන්න පුළුවන්. ඒකත් මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ සඳහන් කළ දෙනා මේක පුරුදු වුණාට පස්සේ යාදුනාට පස්සේ යන්න අරින්න. යනකොට එක්ක සමාධිය පැත්තට වැටෙනවා. එක්ක වීර්ය පැත්තට. ඒ වෙනකොට විතරක් එකලස් කරලා සමාධි වෙන්න වීර්ය පොඩක් දාන්න වීර්ය වෙන්න සමාධි පොඩක් දාන්න කියලා මේ අහසේ දින අහසේ අන්තරාවේ ඒරොඩයිනමික්ස් එහෙම නැත්නම් පොළවේ ගත්ත සම්බර භාවය නෙමෙයි වාතයේ තියෙන මේ සම්බර භාවය නඩත්තු කරන යන්න ගියාම දක්ෂ කැප්ටන් එයා කෝපයිලට් වැඩේ බාර දීලා එයා බලාගෙන ඉන්න මොකද වෙන්නේ කියලා අන්න එතෙන්දී අවශ්‍ය කරන මේ තල තුනකම එතෙන්දී අවශ්‍ය කරන පෙර අත්දැකීම එතෙන්දී අවශ්‍ය කරන මේ බුදුබණ මේ තුනේ සමබර භාවය මේ යෝගාවචර හුඟ දෙනෙකුයි ඇත්තේම නැහැ. ඒගොල්ලෝ ඒකපාක්ෂිකව සමාධි පිටිපස්සේ යනවා. එහෙම නැත්නම් ඒකපාක්ෂිකව වීර්ය පැත්තේ ගිහිල්ලා අත්තකිලමතාන යෝගයට වැටෙනවා. දන්නේ නැහැ මේ දෙක සමබරකරනද. ඒකේ අපේ ලොකු ස්වාමීන් වහන්සේ ලියලා තිබුණේ ශිරා වේදේ වාගේ හරියට වතුරේ පාවෙන නිලුම් පතක් වතුරේ පාවෙන නිලුම් පෙත්තක් ඒකේ තියෙන රේඛාව බලන්න පුළුවන් නම් දැලිපිහිය නිලුම් පත අල්ලන්නේ නැතුව වතුර දීදී. නිලුම් පතේ තියෙන රේණුව බලන්න ඕනේ දිය හොඳට කැපෙන දැලිපියකින් නිලුම් පත අල්ලන්නේ නැතුව වතුර දීදී. ඒකට කියනවා සිරා වේදේ කියලා. එහෙම නැත්නම් කියනවා ඉන්දබගමන් රජුරෝ කියනවා අනබරක් කරිනවා බඹයක් දිග මකුළු දෙලක් අරගෙන ආපු කෙනෙකුට ඇතෙක් බරට වස්තු දෙනවා කියලා. ඉතින් මිනිස්සු අත් දෙක දිගෑරන ගිහිල්ලා බම්බේක මකුළු දැලක් අල්ල ගන්නවා. අල්ලගෙන අනිත් එකනට කලින් දුවන්න ගිහිල්ලා මකුළු දැල කඩා ගන්නවා. ඒක විනාඩියක රටේ තියෙන මකුළු දැල් ඔක්කොම ඉවරයි. එකෙකුටවත් බෑ රාජසභාවට යනකම් මකුළු දැල අරගෙන යන්න. ඉතින් අපිට මේ කකුල බෑගෙච්ච බල්ලෝ වගේ දැන් අපිට වෙලා තියෙන ඕකනේ. හැකියාවල් වල නම් කෙලවරක් නැහැ. මේ සභාවේ ඉන්නවා මට වැඩි හොඳටම හැකියාව තියෙන අය. මම විතර ජොලිය නැහැ. මම විතර සතුටු නැහැ. මොකද වලිග හපාගෙන ඉන්නේ. මේක මේ සැහැල්ලුවෙන් යන ගමනක්. මේක නිකන් බාධක ජීවයක් වගේ තරගයක්. මේක විනෝදාංශයක් මේකේ තියෙනවා මේ භාවනාවෙන් පැවිද්දේ. ඒක එන්නේ උපකරණ අඩුකම නිසාවත් සුදුසුකම් අඩුකම නිසාවත් නේ පදමේ. මේ පදම තියෙන කෙනාට තමයි අපි ලොක්කයි කියලා හලකන්නේ. නිල සාත්‍රය දන්නවනම් සයට ඇතෙක් පාලනය කරතයි. ඇතත් එක ගහ බැනගෙන නෙවෙන්නේ පාලනය කරන්නේ. හින්දුව තියෙනකොට ඇතා දන්නවා මෙයත් එක සෙල්ලම් කරන්න බෑ කියලා. අනිත් වගේ මේ ශිල්පේ බුදුරජාණන් වහන්සේ අපි මතක් කරගත්ත විදිහට රාහුල කුමාරට දෙන්න කියෙත් නැහැ. දෙන්න බෑ. දෙන්න නම් කරන්න තියෙන රාහුල කුමාරලා වැඩට දාලා එයා ක්‍රියා කරන හැටි බලලා ආපුතේ ඔහම නෙවෙයි මේක මෙහෙම කරපන් කියනවා මිස වැඩට දාන්න නැතුව ඒක තාත්තා කරලා දෙන්න කියොත් අද ඒකයි අපේ තාත්තලාට වෙලා තියෙන්නේ. දරුවන්ගේ වැඩ තාත්තලා කරන්න හදනවා. දරුවෝ ශිල්පෙට දාන්නේ නැහැ ප්‍රායෝගිකව යොදන්නේ නැහැ. අද හැදෙන එක දරුවෙකුට වතුරට වටන පීනන්න දන්නේ නැහැ, පොල් ගහක් නගින්න දන්නේ නැහැ. ඒව හිතනවා චීච අපේ දරුවන්ගේ පොල් ගස් නගින්න ඕන අපි ඉහළන රස්සාවල් පයිලට් කමක් කරන් දෙන්න කියලා. මොන රස්සාවකවත් කරන්න බෑ ගහකට නගින්න දන්නේ නැත්තම්. මොකද හදිසියෙක් වෙච්චම ගහට නගලානේ බේරෙන්නේ තියෙන්නේ. වතුර බැන්න බේරන්නේ කන තියෙන ඒකනේ. එතකොට තාත්තා නැහැනේ. ආ මේ විදිහේ වැඩේට දාලා වැඩේ හරහා එයාගේ ගන්න අත්දැකීමට බුදුරජාණන් කියන්නේ අජ්ජුපෙක්ඛණය කියලා. වැඩට මිනිස්සයා අසීරු කර තත්වයකට දාලා බලාගෙන ඉන්න පුළුවන්කම තියෙනවා තාත්තට. ඒ දරුවා කොහොමද මේ ගැටජාම බේරාගෙන ඉන්නේ වැටුනොත් අත දෙනවා. ඒක ගැන කියනකොට කියන ඔය ජූ කෙනෙක් ඊශ්‍රායල් කාරයෙක් තමන්ගේ දරුවට බිස්නස් උගන්වනවා. උගන්වනකොට දරුවා අඩියක් විතර උඩ කබඩයක් උඩ තියලා කිව්වලු පුතේ පැනපන් කියලා. පොඩි කොල්ලෙක් උකල මට බෑ කියලා. අතපය ගන්නවනේ. ඊටස්කල උඹ බෑ දරුවා මේ ජීවිතේ පුරුදු වෙන්න ඕනේ කියලා මෙට්ටයක් බිම දැම්මා. දැන් පැනවම් බන්න බෑ කිව්වා. ඊට පස්සේ ගොල්ලෝ බෙන්ටේ අඩි දෙකක් විතර උස්සලා මේසයක් තියලා පැනපංකල උකල් බෑ කියලා. ඊට පස්සේ ගොල්ලෝ නෑ දැන් වැටෙනවට මොකුත් නෑ මට බෑ කිව්වා. ඊට පස්සේ කිව්වනේ නම් මෙට්ටේ මං අත් දෙකට අරගෙන අඩි හතරක් උස්සලා දෙනම් අඩි දෙකයි පණින්න තියෙන්නේ කියලා. උගල ඒත් බෑ කියලා. එහෙම නේද? තාත්තනේ. පැනපංගල පයින්කොට මෙට්ටේ ගත්තලු. අර උන්ජක් ගාලා යනකොට පස්සේ කල බිස්නස් වලදී පුතේ තාත්තවත් විශ්වාස කරන්න එපා කියලා. ඒ තමයි පළවෙනි පාඩම. ඒක තාත්තා උගන්වන්න වෙන කෙනෙක් කරුවා නම් මානව අයිතිවාසිකම් පිළිබඳව නඩු දානවා අපි. තාත්තට අයිතියක් තියෙනවා දරුවට එහෙම කරන්න. එහෙම කළා තමයි මේ අපි ඒ ප්‍රායෝගික අත්දැකීම දෙන්නේ අද තියෙන අධ්‍යාපන ක්‍රමයේ සියලු ප්‍රායෝගික අත්දැකීම් අයින් කරලා හැව විතරයි පෙන්වන්නේ. සතාගේ හැව විතරයි පෙන්වන්නේ. ඉස්තර නෑ ධනු ශිල්පේ කුටු ශිල්පේ වැඩට බැහැලා කරන්නේ. ඒ දිසාපාමක් ආචාර්ය ඉන්න කාලේ ඒ ධනු ශිල්ප ඔක්කොම උගන්වලා හෙට විභාගේ නම් අද තියනවලු ධනු ශිල්ප තරගයක්. අද තියනවලු අශ්වෝ පාලනය කිරීම තරගුන් බෙල්ල කඩාන දඟලනවා දිනන්න හෙට විභාගේ. දැන් වගේ දවස් හතරකට කලින් ඇන්ටිබයොටික්ස් ගහගෙන මේ මේ එයා කන්ඩිෂන් කරපු රූම් එක ඇතුළේ කටපාඩම් කරන කතා නැහැ. වැඩ ඔක්කොම අමාරු අසීරු විභාගයක් තියලා ජවන පිටිය පරීක්ෂණ කරලා පහුවෙන්ද තමයි විභාගේ තියන්නේ අන්න දක්ෂයා කරනවා. ඉතින් ඒ ක්‍රම වලින් අද අපි ගිහිලා තියෙන කොතෙන්ද කියන එක ලොකු ප්‍රශ්නයක්. අපිට මේක දියුණුවක්ද මේ අධ්‍යාපන ක්‍රමේ ලකුණු ලැබුණාට එයා කොච්චරක් එදිනදා ජීවිතේට ගැළපෙනවද කියලා බලන්න බුදුජානනාංශයේ දුන්න රජමාලිගාවෙන් බැස්සා. හිඟන්න තනතුරට හිඟන්න තනතුරේ බහැලා ආයෙසරයක් නැග්ගා දේවාති දේව තත්ත්වයට බ්‍රහ්මාති බ්‍රහ්ම තත්ත්වයකට ඒකල එළියට ගිහිලා කතා කරේ ශිල්පේ දැනගෙන. ඉතින් අපි හිතන උන්කක් වෙලාවට මේ භාවනා කිරීම කියලා කියන්නේ ජීවිතෙන් පැන යාමක් ආත්මార్థකාමී වැඩක්. කැලේට රිංගලා පැවිදි වෙනවයි කියලා කියන්නේ හරක්හොරු මේ බજારකේ ඉන්න දන්නේ නැති කියලා. ඥානරම සාන්ති ඉන්නකොට කියනවා මිනිස්සු එහෙම හිතනවා. නමුත් මම දැක්කට පස්සේ කවුරුත් එහෙම කියන්නේ නැහැ කියලා. ඊශ්වරනේ අපි දන්න විදිහට ලෝකේට ඔක්කොම ශිල්ප තියෙන දන්න කෙනා. ඔය කැලේටලා අවුරුදු 25ක් හිටියා. කිසි තැනක කලකෝලහාවක් නැහැ. හැබැයි කවුරුත් දන්නවා මේ ළඟට ගියොත් සර්පයා විසයි ගැහුවොත් බේරන්න බෑ කියලා. ඒ වගේ හැම හැකියාවක් අපි භාවනා ජීවිතයේ හදනවා. මම ඒ බුරුම ගියාට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ කියනවා භාවනා කරන කෙනාගේ භාෂාවත් හැදෙන්න ඕනේ. ව්‍යාකරණෙත් හැදෙන්න ඕනේ. ඉදිරිපත් කිරීමත් හැදෙන්න ඕනේ. දෙන ශිල්ප ඔක්කොම වෙලාවට යොදා ගන්න හැටිත් හැදෙන්න ඕනේ. ඒ ශාංශ කරන්නේ අනතුරුදායක තත්යකට දාලා බලනින්න එක තමයි. අනිකුල්ල හිතන්නේ එව නෙමෙයි මේ අනතුරු තත්ත්වලින් ආරක්ෂා කරලා පින්න පුල් ගෙඩියක් හදනවා වගේ කුල්ලෙන් වහලා හදනවායි කියලා. මුතුවට භාවනා දන්නවනම් පුළුවන් තරම් වැඩවලට දාන්න. වැඩවලට දාලා ඒ වැඩ කරන හැටි දිහා බලාගෙන ඉන්නවා. මේ මෙයා වැඩේ යෙදෙන්නේ වගකීමෙන් කරාරින්නද? ප්‍රතිඵල අපේක්ෂාවෙන්ද තමන් වෙහෙස වෙනවා දෝනාට වැඩිය කියලා එහෙම දකින්න කියන ඕම නෙමෙයි මේ වැඩේ කරන්නේ මෙන්න මෙහෙමයි කියලා ශිල්පේ කියලා දෙනවා. අන්න ඒ විදිහට කරන පූර්ණත්වයක් නැත්නම් භාවනා ජීවිත විතරක් නෙමෙයි ජීවිතේ පූර්ණත්වයක් තමයි මේ විපස්සනා භාවන්දී හම්බෙන්නේ. ඉතින් අවා අභාග්‍ය තත්ත්වයකට අවාසනාවන්ත තත්ත්වයකට අපේ සිංහල බුද්ධ ආගමෙන් මේ විපස්සනාට ඕනේ කරනවා කියන මේ සතිය අයින් වෙලා. දැන් බෞද්ධයා දන්නෙත් නෑ සතිය කියන්නේ මොකද්ද කියලා. මේ අප්‍රමාදය තමයි මේ සියල්ලට මුල කියලා දන්නෙත් නෑ. ඒගොල්ලෝ ලොකුවට දම්පින්කම් කරනවා, අර පූජා කරනවා, මේ පූජා කරනවා. නමුත් ඇහුවොත් මේ සියල්ලට මුල් වෙන මූලික උපකරණේ මේ සතිය තියනවාද කියලා උඩමින් බලනවා. දැන් අපිට දහම් පාසලේවත් සතිය උගන්වලා නෑ. අපිට භාවනා පන්ති උගන්වලත් නෑ. බුද්ධ ආගම වලට මම ක්‍රෙඩිට් එකක් තියෙනවා, ඩික්ටින්ෂන් එකක් තියෙනවා, සතිය දන්නේ නෑ. මේක තමයි අපි සිංහල වැටෙන්න හේතුව. මේක වෙච්ච දවසේ අපිට පිටට රට දේශකාරයෝ ගැහුවා නානාපකර අනතුරු වලට පත් වුණා දැන් ආයෙසර බෑන පහුගිය අවුරුදු 20 30 ඇතුළත ආයෙ සතිය කියන එක භාවනාවට සැදී පැහැදී කටයුතු කරන අය හොඳට දන්නවා සතියේ තියෙන මූලිකම ගුණයක් තමයි එන දෙයට බල ලෑස්තියන් කියන්නේ යමක් මතුවෙනද මතුවෙන දිහා බලන්න පූර්ණික මොළෙන් තොරව choiceless awareness කියලා මේකට අපි ඉංග්‍රීසියෙන් කියනවා. එහෙම නැත්නම් evenly suspended attention කියලා කියනවා. මේක සතියේ තියෙනවනම්, ඒ කියන්නේ අපි ආනාපානය කරනවා, පිම්බීම හැකිලිම කරනවා, සක්මන කරනවා, පැමිණෙන අරමුණ නිසිනින්දේ පැමිණිලා නිසිනින්දේ පිට වෙලා යනකම් බලන්න පුළුවන්. ඕකට අපි විපස්සනාව කියලා කියනවා. මේ දේ දන්නවනම් අපි පැමිණෙන අරමුණට නිසිනින්ද පැමිණෙන්න ඇරලා ඒක එහෙම නිසිනින්ද යන හැටි බව දන්නවනම් ඒ මනුස්සයාට පළවෙනිම හම්බෙන දේ තමයි මානසික ආතතියක් එන්නේ. එන දේ නැති වෙන්නයි එන්නේ. මට තියෙන්නේ එනවා පවතිනවා නැති වෙනවා දිහා බලන එක විතරයි. ඒකේ අතරමඟදී පැනලා අපි අවුල් කෙරුවොත් තමයි අපිට එක්ක සමාධිය නැති වෙනවා, එක්ක වීර්යය නැති වෙනවා, එක්ක උපේක්ෂාව නැති වෙනවා. මෙන්න මේ විදිහට ඇති හැටිය දැකීම යථා භූත ඥාන කියලා බරපතල වචන වලින් කතා කරනවා. මේ විදිහට මේ සතිය කියන එක අපි සංකීටිකට ගහගත්තොත් හඳුන්ලා දුන්නොත් ඒ මනුස්සයට කවදාකවත් මං හිතන්නේ චෝදනා කරන්න පුළුවන් වෙයි කියලා මම ගෑනු කෙනෙක් නිසා මට සතිය වඩන්න බෑ මට පිරිමි කෙනෙක් නිසා මට සතිය වඩන්න බෑ මම ගිහියෙක් නිසා සතිය වඩන්න බෑ මම උපසම්පදාන නිසා සතිය වඩන්න බෑ මම තම්බියෙක් නිසා මට සතිය වඩන්න බෑ මම කතෝලික නිසා සතිය වඩන්න කතාවක් නෑ සතිය කියන්නේ කිසිම කෙනෙකුගේ අධිකාරියට හිමි වෙලා නැති ඕනම මිනිසෙකුට කරන්න පුළුවන් ඒකෙදි ඇත්තටම ලෝක ජනතාවට වැඩිය බෞද්ධයා බැනුම් අහනවාද මේ බුදුරජාණන් වහන්සේ පෙන්නපු මේ මූලික මේ සතිය පැත්තක දාලා බෞද්ධයා බුද්ධ ආගමක් බදාගත්තා. බදාගෙන මොනවදෝ චාරිත්‍ර වාරිත්‍ර වගේක් කරනවා. ඒක හොඳයි. ඒ නිසා තමයි අපිත් මෙතෙන්ට ආවේ. නමුත් ඒකෙදි මේ හරි වැඩියට බහැලා සතිපට්ඨානෙට සතිය පිහිටමල ගියාට පස්සේ මේ කියන සමාධි නිමිත්ත කාලේන කාලේන වඩනවා කියන එක මේ කියන පග්ඝහ නිමිත්ත කාලෙන් කාලයට වඩනවා කියන එක මේ කියන උපේක්ෂාව කියන එක උසස් පෙළ පාඩම යම් ප්‍රමාණයකට සතිය තියෙන යම් ප්‍රමාණයකට සමාධිය තියෙන යම් ප්‍රමාණයකට වීර්ය වැඩිීමේ අඩුම කැඩුම ළඟ තියෙන කෙනෙකුට විතරයි මේ උපේක්ෂාවත් ලං කරගෙන ලික්කල් තුනක් උඩ මුට්ටිය තිබ්බා වගේ පට්ටලයක් ගන්න පුළුවන්. ත්‍රිවිල් ත්‍රිවිලර් එකක් පෙරලා ගන්න නැතුව පදින්න පුළුවන් වෙයි. අනේ ඒ දේවල් මේ ඉන්න සභාවේ කිසිම කෙනෙකුට කිසිම අඩුවක් නැහැ කියන එක නම් මට 100 200ක් විශ්වාසයි. අපිට වෙලා තියෙන මේ සමතුලනයක් නැහැ. මේ අතර සමவாயයක් නැහැ. ඉතින් සමவாய ලැබීමේදී අපි හරිය නින්දාවල් වලට ලක් වෙනවා. අපි හරි වෙහෙසකටපත් වෙනවා. අපි හිතාන තියෙන මේ උපකරණ ළඟ තිබ්බම හරි කියලා. ඒ උපකරණ අතර යෙදවුම ප්‍රායෝගිකාංශය දන්නේ නැති නිසා අපි උපකරණ නැති කෙනාටත් වැඩි පස්සේ ඉන්නේ. නමුත් බුද්ධ ඥානසිකේ තියෙන කාරුණික ඉල්ලීම තමයි මේ සමவாய මරණ මොහොතදී ගන්න බෑ. මේ සමவாய වයසට ගියාට පස්සේ ගන්න බෑ. මේ සමவாய ලෙඩ වුණාට පස්සේ ගන්න බෑ. ඒක නිසා හොඳ බතර යවවන වයසේ ජීවිතේ පර්ථම යාමේ කලු කෙස්තියෙද්දී අපිට පුළුවන්කමක් තියෙනවා නම් ඒ තරුණ තරුණියන්ට මෙන්න මේකත් එක්ක වයිතුරු ශිල්ප දිනු කරන්න කියලා ඒ මනසයා පැහැදිලි මේ ශිල්ප අතර සමතුලනය කියන එක තේරුම් ගන්න. ඒකෙදිත් මං හිතන්නේ මේක නොකිය හොඳ නෑ. බටහිර අල්ලලා තියෙන්නේ මේක එක පළුවයි. බටහිර අල්ලලා තියෙන්නේ මේ ලේද රෝග සනීප කරන්න, ලාස්සන වෙන්න, මතක හිටින්න, අනම්මනම් කාමේ වඩන්න. බුදුජානනාචි ක්‍රමයේ වගේ ලේද රෝග සනීප කරන්න මේ බුදුජානසික තියෙන හෙදකමත් එක්කමයි වේදකම යන්නේ. ඒ නිසා ආශ්‍යාකරේ අපේ ඒ සතිය අපේ ආගමික වටිනාකමකුත් තියෙනවා. දාර්ශනික වටිනාකමකුත් තියෙනවා. ඒක ප්‍රායෝගික වටිනාකමකුත් තියෙනවා. එන ඕනේ ප්‍රශ්නකදී තමයි ළඟ තියෙන දේ කොරස් කටේවත් අත දා ගන්න බඩුව දක්මුක් වෙන්න නැතුව ටෙන්ෂන් හදාගෙන පැනික් කියයි හිස්ටීරියා කියයි අනම් මනම් જાති ගොඩක් තියනවාද මිනිස්සුන්ට නැතුවම බැරි එකක් කොටිම්ම කියනවා නම් මේ අසහනය මානව හරහා පැතිරිච්ච රෝගයක් වෙලා තියෙනවා ඒ මොකද දන්නේ නැහැ මේ සීන උපකරණ පාවිච්චි කරන දන්නේ නැහැ නමුත් ඕනම කෙනෙක්ගෙන් අහන්න ඕනම සතිය වන්න කෙනෙක්ගෙන් අහන්න Tamanට ඒ තිබිච්ච අසහනය අඩු වීමට තිවිච්ච අසහන එනකොට ඒක දැකගෙන ඒකට ප්‍රතිකර්ම හොයන්න පුළුවන් ගතිය. තව කෙනෙක්ගෙන් ස්වායක්තව ඇති කිරීමේ ශක්තිය ඇති වුණාට පස්සේ ඒ මනසට තියෙනවා බුදුහාමුදුරන්ගේ කිසිම අඩුවක් නැහැ ජීවත් වෙනවා කිය. ධර්මයේ කිසිම අඩුවක් නැහැ ජීවත් වෙනවා කිය. මේ ළඟදී ඔය ඇමරිකාවේදී කරපු ඒ පරිශනක පෙන්ලා තිනවා සීදීනසාකණ්ඩේ ඉදිලා ඉන්න යුදසෙබලෝ. ඒ සීදීනසා ගැනීම නැති කරන්න මේ සතිය පාවිච්චි කරපුවම දවස් 10 වැඩ පිළිවෙලකින් 140ක් ඒගොල්ලන්ගේ ජීවිතින් අසා ගන්න අදහස නැති කරගෙන තියෙනවා. ඒ තරම් අත්දැකීම් ප්‍රයෝජන තියෙනවා. ඒ නිසා අපි මේ භාවනා කරනකොට මම කියන්නේ පැහැදිලිවම නේවාසික භාවනා කරනකොට අනිවාර්යයෙන්ම මතක තියාගෙන ඉන්න ඉවසන්නා නිවන් දකින්න. අපි ළඟ තියෙන උපකරණ ටික ඒ ඒ වෙලාවේ කැඩෙන්නේ අපේ දෝෂයකට නෙමෙයි. සීල නැතිකමකුත් නෙවෙයි. ඒ ධර්මයේ හැටි. වෙනුවට පස්සේ හිත නරක කරන්නේ නැතුව ඊගාවට කල යුත්තේ කල්පනා කරන්න තියෙනවනම් තමන් තමන්ට කල්යාණ මිත්‍රෙක් වෙනවා. තමන් තමන්ට සත්පුරුෂෙක් වෙනවා. තමන් තමන්ට ඉස්සරහදිත් මේ ප්‍රශ්නට උත්තර දෙන කෙනෙක් වෙනවා. ඒ අනුව බලනකොට පසුගිය දවස්වල අපි තිබ්බයේ මේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල දිහා බලනකොට යම් ප්‍රමාණයක් කට්ටිය මේක ටිකක් තේරුම් අරගත්ත ගතියක් තියෙනවා. භාවනාදී මේ ප්‍රශ්නයක් ආවට එහෙම නැත්නම් විශාල ආලෝකයක් පහළ වුණාට විශාල සමාධියක් පහළ වුණාට විශාල වීර්යයක් පහළ වුණාට ඔක බුද්ධියට සින්න වෙලා නැහැ. ඒ දේ Tamanට බුද්ධියට සින්න වෙන්නේ ඒක දහස්වර කරන්න නැවත නැවත කරන්න ඕනේ. කරනකොට කරනකොට ඒක නැති වෙන තැන බලන්න පුළුවන්. මම මෙහෙම කියන්නම් ආස්වාසේ නැතිවීම ප්‍රස්වාසේ නැතිවීම බලන එකෙන් අපි පටන් යම් වෙලාවක Taman ළඟ හොඳට තිබුණු සතිය සමාවෙන්න සමාධිය කැඩෙද්දී නැති වෙද්දී සමාධියේ නැති වී යන තැන බලන්න පුළුවන් නම් ශ්‍රේෂ්ඨයි. යම් කිසි කෙනෙකුට හොඳට වීර්යය තිබිලා ඒ වීර්යය නැති වෙලා හිත වැක්කිරලා නිින්දට වැටෙනවා. අන්න ඒ නිින්දට වැටෙන හැටි බලන්න පුළුවන් නම් ශ්‍රේෂ්ඨයි. උපේක්ෂාවක් තිබිලා උපේක්ෂාව දැන් නැහැ. ඇවිස්සෙන්න පටන් ගන්නවා. හිත වික්ෂිප්ත වෙනවා. ඒක දිහා බලන්න පුළුවන් තියනවනේ. ඒකට නොසැලී ඉන්න පුළුවන් නම් ඒකට බුදුසසුනසි කියන්නේ බල ධර්ම වඩන අවස්ථාවක් කියලා. ඒ නිසා මේවා හදන්නේ පැකට් එක දාන කරඬුක තියලා වඳින්න නෙවෙයි. මේක හැදුවක් කැඩෙනවා. කැඩෙන වෙලාවේ බලාගෙන ඉන්න පුළුවන්. ත්‍රිපුණ සමාධිය දැන් කැඩෙනවා. ත්‍රිපුණ වීර්ය දැන් යනවා. දැන් ත්‍රිපුණ උපේක්ෂාවක් නැහැ. මේ වැය වෙන හැටි බලනවා නම් ආස්වාසේ ඉවර වීම බැලීමට අපි කියනවා නිරෝධානුපස්සනාව කියලා. ආස්වාසේ නිරුද්ධ වෙනවා. ඉතින් ප්‍රසවාසය නිරුද්ධ වෙනවා. නිරෝධාන පස්සනා. දැන් නිරෝධාන පස්සනාව යන්න උන සතිය නිරුද්ධ වෙනවා. වීර්ය නිරුද්ධ වෙනවා. සමාධිය නිරුද්ධ වෙනවා. උපේක්ෂා නිරුද්ධ වෙනවා. මම යකා වෙනවා. මේ බොහොම සාන්තව හිටපු හිත වක්කිට ගලේ වගේ නන්නත්තන. මෙන්න මේක දිහා බලන්න පුළුවන්. මායාවත් අටන්න බෑ. මොකද මෙයා දන්න මේක කැඩුනට ආයෙසරයක් මට අවස්ථාවක් ලැබෙන බොහොම යොසිල්ලෙන් ආයෙ මේක තනවා වඩන්න පුළුවන්. අන්නේ තනවා වඩනකොට තනවා වඩන්නේ තමන්ගේම උපකරණ වලින්නේ. තමන්ගේම අඩුම කැඩුම වලින්නේ. ආන්න එක දෙසරයක් කරපු ගමන් පළවෙනි සැරේම ඇත්තටම පණ රැකෙනවා. දෙසරේ කරපු ගමන් තේනවා අපි ඉපදෙනකොටම නිවන් දැකලා වගේ තියෙනවා. අපි අත්දකලා නැහැ, ඌරගාල බලලා නැහැ. ඒ චූරගාල බලන නිසා මේ උපකරණ ඔක්කොම මලකඩ කාලා. අපි ඉතින් හිතනවා අල්ලපු ගෙදර පන්සලේ ළඟ ඉන්න පන්සලේ හැමෝටම මේ ගොඩ අරන් දෙයි. එහෙම නැත්නම් අහසලාගේ ආශිර්වාදෙ ලැබෙයි. ඒ සෑම දෙයකින්ම හිත වැටෙනවා මිස වැටුණත් නැගිටීමේ ශක්තිය ගන්න ඕන නිසායි සරුවචාන්සේ දේශනා කරන්නේ හැම දිගටම සමාධිය මිත වඩන්න එපා. දිගටම වීර්ය වඩන්න එපා. වඩන්න බෑ. දිගටම උපේක්ෂා වඩන්න බෑ. වඩන්න එපා. වඩන්න බලාපොරොත්තු වෙන්න එපා. මේක වරින් වර කැඩෙනවා. අනේ කැඩෙන වෙලාවේදී හිත නරක කරගන්න ඒකට කියන්නේ හිත කරදර ගන්න නැතුව. චිත්ත පීඩා ගන්න නැති එකමයි අසහනෙන් අයින් උනායි කියන්නේ. අසහන කියන්නේ ඔතන. අපි දැඩිශේ බලාපොරොත්තු මේක ඇදුවා ඊට පස්සේ කැඩෙන්න බෑ කියලා ඒක නැති වෙනකොට අනිවාර්යයෙන්ම දුකක්. ඒ නිසා සර්වචාන්සේ සඳහන් කළ මේ අනිත්‍ය දෙයට නිත්‍ය සංඥාව පහල කරගත්තට පස්සේ පහල කරගත්ත දේ වෙනස් වෙනකොට ඒ මනසට දුකක් වෙනවා. ඒ නිසා දේශනා කරනවා සර්වචාන්සේ මේ ලෝකේ මගේ සත්‍යඥතා ඥාණයට දැනෙන නාම ධර්ම රූප ධර්ම මොන දෙයක් හරි තියෙනවනම් ඒ දෙයට ආශා කරලා ඒ දේ නැතිවීම නිසා දුකක් නොවන මොනම ධර්මයක්වත් ලෝකේ නැහැ කියනවා. අපි මොන දේ ආශා කරත් ඒ දේ අපෙන් ගිලිහෙනවා. ගිලිහෙනකොට දුකයි. එහෙම නොවෙන මොනම දෙයක්වත් විශ්වාස කරන දෙයක් මේ ලෝකයේ ඇත්තේ නැහැ. ඒ නිසා අපි තනවාඩන මේ වීර්යයත්, මේ තනවාඩන සමාධියත්, මේ තනවාඩන උපේක්ෂාවත් ඔක්කොම එන්නේ යන්න. ඒ මොනව ගියත් අපේ මූලික මොනක්වත් වෙනස් වෙන්නේ නැහැ. එහෙම ගියාට හිත නරක කරගන්න තු අපිට ඉන්න පුළුවන්. ඊට පස්සේ මුට ආය අවස්ථාවක් එනවා. ඒ අවස්ථාවේදී ආයසරයක් ආධුනිකෙක් වාගේ. ආයසරයක් දැන් පටන් ගත්ත කෙනෙක් වාගේ කරනවා නම් මායයට යාව පේන්නේ නැහැ. අල්ලන්න බෑ. මුල් මාර්යා බලන්න හදන අපි බිම දාලා පශ්චාත්තාප කරවන්න. අපි බිම දාලා අසහනීරපත් කරවන්නයි. අපි බිම දාලා ආතතිගත කරන්නේ. ආතතිගත කරන පස්සේ අපේ ඉතින් ගොඩක් කෙලෙස් සිද්ධ වෙනවා. අපිට කියන්නේ උඹ බිම දාපන්. බිම දාපන් මම නැගිටිනවා. මම බුරුම ගියාම හැමදාම කියනවා මේ දෙල්ලම් බඩුව මේ බුරුමේ හරි ප්‍රසිද්ධයි. ඒකට කියන්නේ මේ ටම්බ්ලින් කෙලිය කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ බිම දාම්බලා උඩ පයින් ගාපම මේ බෝනික නිකම්ම නැගිටිනවා. ඒ පාරයිනේ විකුණන්න දෙනවා පෙන්ගුයින්ස්ලා ඉන්නවා. ඒ දාපුවාම දැඟලලා දැඟලලා කෙලින් වෙනවා. පයින් ගවොත් නැගිටිනවා. ඒක හැම භාවනා මධ්‍යස්ථානම තියෙන භාවනා යෝගාවචරය මෙන්න මෙහෙම හිතක් හදාන්න ඕන දැනකින් ගහයි. ඕන දැන බිම් වටයි. Taman නැගිටින්න ඕනේ. හරියට උලන් වදින්න නැත්නම්කපත් වෙන පහන් දැල්ල ඉබේම නැගිටිනවා. උලන් වදිනකන් නැවෙනවා. උලන් නැමුණට පස්සේ උලන් නැති වුණාට පස්සේ පහන් දැල්ල නැගිටින්නේ මගේ අදිෂ්ඨානයෙන් නෙවෙයි. ආන එවැනි මනසකට තමයි අපි බුදුරජාණන්සේ සඳහන් කරන්නේ මෝරච්ච මනසක්, නොසලෙන මනසක්, తాදී මනසක්, අපන්නක මනසක්, අවිරුද්ධ මනසක්, ධම්මාර්ධම ප්‍රතිපත්ති මනසක්, අනුධම්මචාරී මනසක්, වැඩි yaadෙන්න දන්න මනසක් කියලා කියන්නේ ඔබ ඕන જાතියක් කරපන්. ඔබට හැමදාම ඔක් කරගෙන ඉන්න බෑනේ. ඔබ අයින් වෙච්ච ගමන් මේක නැගිටිනවා. ගලකට මූණ වතුරකඩක අපි මූණ බලා ඉනකොට අපිට ලස්සනට අපේ මුඛ නිමිත්ත පේනවා කියලා හිතන්නේ. ඒතර කවුරු හරි ගලක් දාන. දහමුගම මුඛ නිමිත කැඩිලා යනවා. ඉතින් අපේ ගල දහමියට බයින්ද ගියොත් එහෙම අපිත් දඟලලා තවත් වතුර කලවගෙන අම්බට හැමදාම ගල් ගගා ඉන්න බෑනේ. ඔය ගහපන්කො. ගහලි උරනට පස්සේ ආයෙ වතුර පෑදෙනවා. ආයෙ මූණ පේනවා. ඒක ඉතින් අර මනසත් එක්ක ගහ ගන්න දෙයක් නැත්තේ නෑ. ගහක කොලයක් වුණත් වෙන්න පුළුවන්. ඒ වගේ මේ එක හීනකින් එළි වෙන්නේ නෑ. එක සිද්ධියකින් ජීවිතේ හැමාර වෙන්නේ නෑ. අන්න ඒ විදිහට මේක නැවත නැවතත් එන අවස්ථාව පාවිච්චි කිරීම තමයි යෝගාවචර ගතිය තියෙන ප්‍රධානම දේ. වෙච්ච එකට අඬන එක නෙමෙයි. අපි අම්මල තාත්තලා අධ්‍යාපනයේ ඔක්කොම ගන්නන්නේ වෙච්ච එකට අඬට ඇති. ඒක මොකද උන්දලා දන්නේ නැහැ. උන්දලා හිතන්නේ මේ ලැබිච්ච තාන්නමාන, ලැබිච්ච නිලයේ, ලැබිච්ච දේ ඔක්කොම ඉස්තරහාර කරගෙන හිටපන් කියලා. එමෙ ඉස්තරහාර කරන දෙයක් බුදුහාමුදුරුවෝ දකින්නේ නැහැ. මේවා විනාශ වෙනවා. විනාශ වෙන නිසා කැඩුනට පස්සේ නැවතත් ඒක හදාගන්න තියෙන මූලික ප්‍රභවයට තමයි උපනිශ්‍රේ සම්පatti කියලා කියනවා. භව සම්පatti කියලා කියන්නේ. අපි මොනම ආයුධ බලයට මොනක්වත් වෙලා නැහැ. කැඩුනොත් අපි ආයෙසරක් මුලින් ඉඳලා පටන් ගත්ත ආයෙ කරගෙන යනවා. ආන්නේ කරනකොට හොඳට මතක තියාගෙන ඉන්න අපිට තියෙන දෝෂේ අපි මේ සමාධියට ඇබ්බැහි කරනවා. සමාධිය එක නෙමෙයි කරණ තියෙන්නේ වීරියත් පාව දෙන්න එපා. අවශ්‍ය වුණොත් වීරිය මතු කර ගන්න ඕනේ. උපේක්ෂාව මතු කර ගන්න ඕනේ. ඒකෙන් අදහස් කරන්නේ අපිට මේ ප්‍රශ්නයක් අපව මහන්න එපා. කාගවත් ළඟට ගිහිල්ලා සාකච්ඡා කරන්න කියන එක නෙමෙයි. සාකච්ඡා කරත් එයාගෙන් එන්න ඕනෙත් උත්තරෙත් මේකයි තමන් ගන්න තියෙන පාඩමක් මේකයි වැඩි කරගෙන කරගෙන යනකොට මම එදාට කතා කරුවා වගේ කර්ම ගෙවෙන්න පටන් ගත්තොත් අපි සංසාරේ ගොඩ එන තැනක තියෙනවා කරදර වැඩියෙන් එන්න පටන් ගන්නවා එරියස් එක්ක එන්න පටන් ගන්නවා ඒ කියන්නේ වැඩි තීඳු කරන්න හදන්නේ ආන්නේ වෙලාදී ඇයි හද්දේ කියන්නේ මෙච්චර භාවනා කරන මට කරදර එන්නේ කියන එක නෙමෙයි ප්‍රශ්න තියෙන දැනගන්න දැන් ඉතින් මේ නඩුව හමාර කරන්නයි හදන්නේ එන හැම දුකක්ම තේරුම් ගන්නේ මාව දැන් තේරිලා තියෙන ගමනට. මට දැන් දුක් එන්නේ ඒ නිසායි. අනික කටියට වගේ මට අඩාව ගන්න දෙයක් නැහැ. કોઈ දුක ආවත් සැලෙන්නේ නැතුව ජීවත් වෙන්න පුළුවන් වෙනවනම් මම හිතනවා ඒක තමයි හොඳම පරිපාලකයයි කියලා. මම හිතනවා ඒක තමයි හොඳටම ධර්මයේ නිවන් දකින්න ඉස්සලා නිවන් දකින්න ಗುಣ නිවන තියෙන තාදී ಗುಣ තේරුම් ගත්තේ නැත්නම් නිවන් දකින්න බෑ. එහෙම කියනකොට අසාධාරණයි කියලා හිතෙනවා ඇති. නිවන තේරුම් ගන්න නැතුව නිවන දකින්න නැතුව ක්‍රියාත්මක කරන්න බෑ කියනම චතුරාර්ය සත්‍ය බුදුහාමුදුරෝ දේශනා කළ තියෙන හැටි බලන්න. දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය පෙන්නලා නිවන පෙන්නලා තමයි නිවන දකින්න මාර්ගෙ පෙන්නන්නේ. ඉගෙන කහට හරි හිතුවොත් මේ මාර්ගය වෙච්චම නිවන ලැබෙන්නේ කියලා ඌට කවදාකවත් හම්බ වෙන්නේ නැහැ. ඌ යන්න ඉස්සලම දැනගන්නවා නිවන මෙන්න මේ જાති කෙනා නොසැලෙන තැනක තියෙන්නේ. ඒක ප්‍රබංගර මේ මේ ප්‍රභාසර හිතකට විතරයි අරමුණු වෙන්නේ. කර්මඤ්ඤ හිතකට විතරයි අරමුණු වෙන්නේ. ඒක නොකැඩෙන හිතක්. ඒ හිතෙන් තමයි භාවනා කරන්න පුළුවන්. එහෙම නැත්නම් කන බින්දන් තමයි. ඒ නිසා Nirodha Satya දැකපු කෙනාට විතරයි මාර්ග සත්‍යය. ඉතින් කියන්න පුළුවන් කෙනෙකුට Nirodha Satya දැකපුවහම මොකටේ මාර්ග සත්‍යයක්? එන්නේ Nirodha Satya ඉසලා පෙන්වන්නේ ක්ෂණයක් ක්ෂණයක් පාස අන්ධකාරය අකුණු ගන්නවා වගේ. ඊට පස්සේ දැන් දන්නවා හරි පැත්ත මේකයි කියලා දිගට මාර්ගේ වඩන්න යාට ලොකු විශ්වාසයක් ලොකු ආත්ම ශක්තියක් ලැබෙනවා ආන්නේ ආත්ම ශක්තියත් එක්ක යනකොට තේරෙනවා මමමයි උපයාගන්නේ ඉස්සර අතනින් මෙතනින් හම්බෙච්ච මේ චිත්තක්ෂණය අතනින් මෙතනින් හම්බෙච්ච මේ විවේකය අතනින් මෙතනින් හම්බෙච්ච මේ විස්රාමය දැන් ඒක දිගට yaadෙන්න නම් මෙන්න මේ ටික මගේ අතින් වෙන්න ඕන ආන්නේ විදිහට මේක දැකලා අතනින් මෙතනින් දැකලා ක්ෂණ වශයෙන් දැකලා ඒ දේට හැඩ ගැහෙන්න බැරි කමයි ගිහියා කියලා කියන්නේ. පුතත්ජනය කියලා කියන්නේ නිවනට යන්න පාර තියෙනවා. එයා ඒ වුණාට ආයෙත් ගෙතිවිල්ල රැයටපත් කාලා බුදියන්න කැමති. නිවන මොන කරන්නේ? නිවන ඇවිල්ලා දොර ළඟට ඇවිල්ලා තියෙන. යාගෙන නෑ යෝ නිවන තිබුණට කමන්නේ මට රැයට කාලා බුදියන්න ඕනේ. ආයෙනම් කාලා බුදියපන්. බුදියන්න පුළුවන් බුදු වෙන්න බෑ. බුදු වෙන්න ඕන නම් කියනවා ඊට වැඩිය බරපතල දෙයක් නම් හම්බෙන්නේ ඒක නිසා බුදියනක පොඩ්ඩක් අඩු කරන්න වෙනවා. ඉතින් ඒකට කවුරක්වත් දෙන්නේ නැහැ කියලා දෙන්නේ. තමන්ට තේරෙයි භාවනා කරනකොට වෙනදාට වැඩිය අවදින් ඉන්න පුළුවන් ගතියක්. ඒක වැඩ කරන්නේ නැත්තම් අනෙක් මිනිස්සු බුදියේ සමාන බුදියනවා කිව්වොත් ඒ නිවනෙන් එන අනුග්‍රහය නැතිලා යනවා. ඒ නිසා භාවනා කරන කෙනාට තේරෙයි ගොඩාක් තැන් වලින් මුරුදු තැන් ජනෙල් කවුරු පාරවල් පෙත් ලක්ෂයක් හම්බ වෙනවා. ඒ හම්බෙන හැම වෙලාවෙම තමන් කරන දෙයට වැඩිය ටිකක් හොඳින් මේ දේ කරගෙන යනකොට එnde end end end තෝක තෝකං කණේ කණේ කියලා ක්‍රමසහවිදි වැඩෙනව නම් කරුණා කරලා හදිසි කරන්න යන්න එපා. ඉක්මන් ගමන් යන්න යන්න එපා. ඉක්මන් ගමන ගියොත් කොරස් කටේවත් අද්දා ගන්න බෑ. අපි හිතපු තැන මතක් කරන්න. සීලයක් නැතුව, සමාධියක් නැතුව, සතියක් නැතුව හරක් වගේ, බල්ලෝ වගේ, තිරිසන් වගේ හිටපු අපි දැන් බුදුහාමරණ පින්සියතර යම් ප්‍රමාණයකට සීලයක් තියෙනවානේ. යම් ප්‍රමාණයකට ඉඳලා හිටලා හරි කමන්නේ සමාධියක් වෙන වෙලාවක් තියෙනවනේ. සතියක් තියෙන ආන මේක දිනු කරගෙන අපිට යන්න පුළුවන් වුණොත් ඒක තමයි ගම. ඒ නිසා මේ ඉවසන ශක්තිය, ඒ උපේක්ෂා ශක්තිය නැති දෙයක් නෙමෙයි පාවිච්චි කරපො නැති දෙයක්. මේක තමයි තපත කියන්නේ. මේක තමයි අපි තලසුණාකම කියලා කියන්නේ. ඒ නිසා අපි භාවනා කරන්න කරන්න මේක ක්‍රියාත්මක කරන්න තියෙන ඉඩ වැඩි. ඒක නිසා ඒ වගේ කීම බුදුහාමුදුරුවෝ ගන්නෑ. ඒ වගේ කීම වෙන සාස්ත්‍රූරෝගේ මම ඔබ වෙනුවෙන් කරලා දෙන්නම් කියන්නේ බුදුහාමුදුරුවෝ පෙන්ලා දෙනවා. උඹටත් ඔබ ගෑණියෙක් වුණත්, පිරිමියෙක් වුණත්, පැවිදි වුණත්, නැති වුණත් මෙන්න නිවනට දොර තියෙනවා. ඒ එන ක්‍රමේ නැවත නැවත මතුවෙන තාට ජීවන රටාවක් හදාගෙන යනවා මිසක් මේක ඉක්මන් කරන්න හෝ ලැබීවා කියලා ප්‍රාර්ථනා කරාට හම්බ වෙන්නේ ඒක නිසා ධර්මයේ තියෙන ගුණය තමයි වටිනාකම තමයි එහෙම වරින් වර වරින් වර Tamanට ඒ විවේකයක් විස්රාමයක් හුදකලාවක් ලැබිච්ච කෙනාට නැවත ප්‍රතිතද කරගන්න තියෙන අවස්ථා වැඩි. පරිතද කරගත්තා. ඊට පස්සේ පරිතද කරන කරනකොට තමයි තේරෙන පටන් අර ගන්නවා වෙනදා තනං අතපය කඩා ගන්න නැතුව දත හපා ගන්න නැතුව වැඩක් කිරීමේ ක්‍රමයේ තේරෙනවා ඒක මේ නිවනම නෙවෙයි හැම ශිල්පෙටම බලපාන හැම කටයුතු කරන ඕනම දෙයක තමයි දියුණුවක් ඇති වෙන්න පටන් අර ගන්නවා. ඒක නිසා කරුණා කරලා මතක තියාගන්න අපිට ලැබිලා තියෙන අවස්ථාව අපිට ලැබිලා තියෙන අඩුකඩම අපිට ලැබිලා තියෙන අත්දැකීම් වල කිසිම අඩුවක් නැහැ. ලෝකේ ඉන්න විශාල ජනතාවක් එක්ක බලනකොට අපි තාම පුංචි මේ ජීවිතේම නිවන් දකින්න පුළුවන් කළ හැකි කියන පුංචි ප්‍රතිශතයට අහු වෙලා ඉන්නේ අපි. ඒ නිසා ජනප්‍රිය මතේ නෙමෙයි අපි ඉන්නේ. අපි ඉන්නේ බොහොම සුළුතරයක. ඒ සුළුතරයට අහු වෙච්ච එකක් පිනක්. අපි ඒ බෝටුවට නැගගත් එකක් පිනක්. මේකේ ඉන්න කෙනෙක් කවදාකවත් පශ්චාත්තාපෙ හිටියා ගන්න එපා. කවදාකවත් සාප කරගන්න එපා Tamanda. මතක තියාගන්න අපි ඉන්නේ අනික් කෙනෙකුටත් ආදර්ශයක් වෙන විදිහට අනික් අයටත් පූර්වාදර්ශයක් වෙන විදිහට වැඩ කරන්න ඕනේ කියලා බැලුවොත් ඒ තමන්ගේ මල්ලේ තියෙන උපකරණ ටික හොඳට ප්‍රමාණවත් වෙනවා. ඉතින් ඒක හැම වෙලාවෙදීම ਸਰවචනංශي බලාපොරොත්තු වෙලා තිනවා මේ අපිට හම්බ වෙච්ච මේ වටිනා දායාදය නිමි නිමි પરම්පරාවට යටෙන්න දෙන්න එපයි කියලා. අපේ ඊගා પરම්පරාවට මේක දී ගන්න බැරුව මැරුණොත් අපිට සාප වෙනවා. සහ ගහනවා. මෙච්චර වටින දෙයක් අපේ දන්ට අවුරුදු 2600ක් ඇවිල්ලා අපි මේ යන්තම් යන්තම් එක අත්දකින්න ගමන් අපිට බැරි වුණොත් අපේ ඊගා પરම්පරාවට මේක පොඩ්ඩක් තොල ගහලා රාංකිතිකට කාලා දෙන්න ඒ නිසා බුදුචානන් ආනන්ද හැමදාම කියන ආනන්ද නිමි પરම්පරාව වෙන්න දෙන්න එපා මේක ඔබත් උත්සාහ කරපන් ඔබත් හැකි සංඥාව ගනි පුළුවන් තරම් ඉදිරියට ආරම්භලා ඒක ලියලා තව කෙනෙකුටත් ඒක පව කරන්න යනකොට ওই ලෝකයා බැන්නට මේ භාවනා කරන්නේ ආත්මార్థකාමී පැත්ත කරලා තනන් දකින්න හදලා කියලා තනිව නිවන් දකින්න බෑ. ඒ නිවන් දකින්න කෙනාගේ අනිවාර්යයෙන් මේ සුවඳ තව කෙනෙකුට යනවා. ඒ යනකොට තමයි කියනවා අනේ මේ ඕව වැඩ කරන්න කියන උපේක්ෂාව නැති වෙයි. ඕව වැඩ කරන්න කියම සමාධිය නැති වෙයි කියලා ඒ ඔක්කොම බුබ්බඩයන්ගේ කතා. ඒ ඔක්කොම අඥාන උපේක්ෂා කතා. ධර්මෙමයි අපිට ආරාධනා වෙන්නේ ධර්මෙමයි අපිට ප්‍රස්තාව ලැබෙන්නේ පුළුවන්කම තියෙනවා නම් අපිට කරන්න තියෙන්නේ ආ ධර්මයට පින් සිද්ධ වේවා මට කරන්න තියෙන්නේ මම කරනවා. ඉස්සෙල්ලත් තමන්ට කරගත්තට දෙවෙනි සැරේ අනුන්ට උදව් කිරීම හරහා නැත්නම් ඒ පාරේ එන කෙනෙකුට මේ පාර කියලා දීම හරහා පුදුමාකාර තමන්ගේ දැනුම පන්නරයක් හිටිනවා. ඒක තමයි මේ තේරවාදී ක්‍රමේ අපි පැවිදි වුණාට පස්සේ අවුරුදු 10ක් යනකම් කියලා තියෙනවා අවුරුදු 5ක් ගුරුවරයෙක්ට දීපන් ඉවුරු පහත් විනය ධර්ම ඉගෙන ගන්න ඊට පස්සේ අවුරුදු 10 ගියාට පස්සේ තව කෙනෙක් ආවොත් කියලා දීපන් විශ්ව වුණාට පස්සේ සමාජයකට කියලා දීපන්. හැමෝටම බෑ. හැමෝටම බෑ. නමුත් එහෙම කියලා දීමෙන් තමයි මේක රැකිලා තියෙන්නේ. ඒ නිසා උංගෝ දෙනෙක් ගිහෝ හිටනවා අපි මේ පවුල් ළඹ දරුවෝ ඉන්න කට්ටිය, පවුල් දීද්ද වෙන කට්ටිය අපිට බෑ මේවා කරගෙන යන්න කියලා. ඒ නොහැකි සංඥාව, බැරි සංඥාව මේ සමාධිය කියන එකම නිමිත්ත ගැන අඩු තක්සේරු කරපු කට්ටියට විතරයි. සමාධි නිමිත්තක් තියෙන්න ඕනේ, වීර්ය නිමිත්තක් තියෙන්න ඕනේ, උපේක්ෂා නිමිත්තක් තියෙන්න ඕනේ. අවස්ථාව හැටියට පාවිච්චි කරන්න ඕනේ කියන එක නයි. එක පැත්තක් බල්ල පශ්චාත්තාප වෙන්න, තව බැලිය යුතු පැති රාශියක් තියෙනකොට කොතනකින් හරි Tamange දොර විවෘත වීම සිද්ධ වෙනවා. ඒ අනුව බලනකොට අද යම් කිසි කෙනෙකුට එවැනි හැකි සංඥාවක් ඇති කිරුවොත් ਸਰවඥාන්සේ වැඩ හිටපු කාලයට වැඩිය ලොකු ප්‍රෝජනයක් තියෙනවා. ඒ තරම්ම ලෝකේ නන්නත්තර. ඒ තරම්ම ලෝකේ අසහනයකට වැටලා තියෙන්නේ. ඒ නිසා කවුරු හරි ඒ ආදර්ශය තියාගෙන තව කෙනෙකුටත් පුළුවන් ප්‍රමාණයෙන් උදව් කරගෙන යන්න ගත්තොත් ඒ මිනිස්යාගේ පපුවේ විතරයි බුද්ධ ආගම තියෙන්නේ. බෞද්ධ කොටියලවත්, ගෙජ්ජියලවත්, පෙරහැරෙවත් උත්සවවල නෙමෙයි. ඒ නිසා මහසිසඩෝ ස්වාමීන් වහන්සේ ලියනවා බුද්ධ ආගම නැත්තම් මේ බුදුහාමරගේ පණිවිඩයේ තියෙන සීල සමාධි ප්‍රඥා වඩන මිනිහගේ පපු කැනැත්තේ විතරයි. ඒකත් ගුල්ලු ගහලා පපුවක් නම් මට බෑ කියන જાතිකෙක් නම් ඉතින් බුද්ධ ආගමට දෙයියන්ගේ ධර්ම තමයි. දෙයියන්ගේ පිට ඉල්ලන්න වෙනවා බුදුහාමුදුරන්ටත් අපිත් කරන්නේ ඒකනේ දැන් ගිහිල්ලා දෙයියෝ යදිනවනේ. ඒ මොකද තමයි තියෙන විශ්වාස නැති. ඒ නිසා කාට හරි තියෙනවා නම් මේක තේරුම් ගන්න පුළුවන් ගතියක් හැකි සංඥාවක් මතක තියානින්න ඒ කෙනාගෙන් මේ ශාසනයට වෙන්න තියෙන සේවය තමයි මේ හැකි සංඥාව. මේකේ නොසැලෙන ගතිය මේකේ අශ්ලෝක ධර්මේ කම්පාණ වෙන ගතිය ඒක මම නැවතත් කියනවා තුන්වෙනි සැරේටත් ඒ කිසිම කෙනෙකුට උපයන දෙයක් නෑ ඒක තියෙන දෙයක් කිසිම කෙනෙකුට ඒක උපයන දෙයක් නෑ තියෙන දෙයක් ඒ වැඩේට බහින්ද අමාරුවට නොකල පස්ස ගන්න නැතුව ඒ අර සංස්කෘතිකන ගන්නකොට මම දැක්ක තුනේ පන්තියේ පොතක තියෙනවා ඒ මිනිස්සේ අධික දේව භක්තිකෙක් කෙලින්ම සිව දෙවියෝ අදහනවා හැම දෙයකටම දෙවියෝ අදහනවා දවසක් මිනිස්සයා මැටි කරත්තයක් නැහැ කරත්තයක් අරගෙන මැටි පාරක යනකොට කරත්තේ එරෙනවා. මැටි කොට උඩ. ඒ මනස විජහට ගිහිල්ලා දෙයියෝ අදින්න පටන් ගන්නවා. අනේ හත් දෙයියනේ, සිව දෙයියනේ ඇවිල්ලා මගේ මැටි කරත්තේ කොට අරද්දේ. කරත්තේ කොට අරන්නේ. සිව දෙයියෝ කියනවා යකෝ දැන් ගොනා කර දීලා තියෙන අර එරිච්ච කරත්තේට රෝදෙට කර දීලා දෙයියන්ට වැදපන්. නැත්තම් දෙයියෝ ඉන්නේ නැහැ උඹ ගාවට කියලා. උඹ මේ ගොඩ ඇවිල්ලා හරියන්නේ නැහැ. උඹ අර එරිච්ච කරත්ත කර දීපන්. කර දීලා තල්ලු කරන ගමන් දෙයියෝ වැදපන්. එතකොට නම් මං එනවා කියලා. අනේ ඊට පස්සේ අපිට ගහන මඩට බහැලා අර එරිච්ච කරත්තෙට රෝදිර කර දීලා දෙයයන් නැති කරලා දෙයියෝ කනන්න හරි පුතා වැඩි ඕන්න මාත්‍යට වඩයකට කියලා. මේ තමන්ගේ කරත් එරිච්ච වෙලාවේ දෙයයන් කතා කරනවා අඬු හෙට් එකත් අරගෙන එන්න මේ වාහනේ උලන් ගිහිල්ලයි කියලා. දෙයියෝ එන්නේ නැහැ. දෙයියෝ කියන්නේ ඔය ටෙඩිය මහන්සිලා ඉතින් ගිය මිනිහෙක්. උඹ උඹ වැඩේ කරපන් වනකොට මම ඉන්නම්. එහෙම නැතුව මේක බුබ්බඩේන්න බෑ මේක මොකක්වත් කරන්න. තමන්ගේ ප්‍රශ්නේ නෝන තමන්ට කර දෙන්න පුළුවන් එරිච්ච තැනට කර දීලා. රෝදෙට කර දීලා දෙයන කතා කරුවොත් බලන්න අයියා ඇති ඒතර. එහෙම නැතුව ඒක දකිනකොට ගානලා ඕගාකට දුවන්න පටන් අරගත්තොත් ඒක ගැලපෙන්නේ නැහැ. ඒ නිසා වැඩ කරගෙන කරගෙන යනකොට උදාහරණ පොඩි නම්බුනාමයක් දෙනවා ශාක්‍ය සිංහගේ. ශාක්‍ය පුත්‍රය කියලා. සාක්‍ය දීතා කිය. ওই ගැරන්ටි හවලට ඒ නම්බරම ලැබෙන්නේ නැහැ. ගැරන්ටි හවකට ඒක ලැබෙන්න හුත්තටම හංසි වෙලා එන පොහොනේ ප්‍රශ්නයක් ආවිදි කරදීගෙන යනකොට තමයි බ්‍රදර් කියන ඔබ සාක්‍ය වංශයට මම ගන්නවා. ඔබ සාක්‍ය පුත්‍රයෙක් වෙනවා සාක්‍ය දීතාවක් වෙනවා කියලා. එහෙම නැත්නම් බුදුරජාණන්ගේ නම කියව පළියට හරියන්නේ නැහැ. එවැනි දෙයක් එවැනි හැකියාවක් ගැම්මක් ගන්න පුළුවන් වෙන්නේ මේ වගේ යෙදී සැදී පැහැදී පූර්ණ කායින භාවනා කරන කෙනෙකුට මිස මේ භාවනා කරගන්න අරක නිසා බෑ මේක නිසා බෑ කියලා චල්චුළු ගන්න කෙනෙකුට එතෙන් යන්න බෑ. ඒ නිසා මෙවැනි කතාවක් අපි කිරුවොත් එහෙම මාළු මරණ පිරිසක් ළඟට ගිහිල්ලා හරක් මරණ පිරිසක් ළඟට ගිහිල්ලා ගුටි කන්න වෙනවා. ඒ මිනිසුන්ට බයයි තියෙනවා. නමුත් මේ වගේ පිරිසකට කියනවා නම් හිතෙනවා නෑ නෑ මම කරන කමෙන්ට් තව ටිකක් ධෛර්ය වෙලා මේක කරන්න ඕනේ කියලා ඉදිරියට تعلق කරන දෙයක්. නැත්නම් හුඟක් වෙලාවට බණ කියනකොට අපි කරන්නේ දොරවල් වහගෙන බණ කියන්නේ. මොකද මේ කට්ටියට ඇහුනොත් අපලයි. මේ බණ හැම තැනම ඇහුනොත් අනිවාර්යයෙන්ම අපලයි. මොකද කම්මැලියට බුබ්බටියට එන්න එන්න බඩ දන්න පටන් ගන්නවා. යකෝ මෙච්චර කල් අපි මේ භාවනා කරනවා කියලා මොනවද කරලා තියෙන්නේ කියලා. ඒත් භාවනා කරලා තියෙනවා. ඉතින් ඒ නිසා මෙවැනි දේවල් හිතන්න යන්න එපා. ජාතික මට්ටමින් අපිට කතා ගන්න පුළුවන් හන්දියක් හන්දියක් කන්නේ කතා ගන්න පුළුවන් දේවල් නෙවෙයි. තෝරාගෙන ඒ පිරිසත් එක්ක ටිකක් කල් වැඩ කරලා ඒ විශ්ව ගන්න කැමැති නම් දෙන જાති බණ. ඒකයි මම කියන්නේ මෙවුවා උසස් පෙළ පන්තියේ ආධුනික පන්තිවල ඒවා නෙමෙයි. ඉතින් ඒකයි මෙවුවා දවස් තුන්වෙනි දවස් හතරවෙනි දවස් පස්වෙනි දවස් වෙනකොට තමයි අපිට සාකච්ඡා කරන්න පුළුවන්. ඉතින් මේ සාකච්ඡා කිරීමට ශ්‍රාවක පිරිසක් ඉන්නමත් එපායි. ඒකත් ලොකු දෙයක්. එමු නෝනන මේ මේ ගනුදෙනුවක් මෙහෙම මේ සාකච්ඡාවක් යන්නේ. ඉතින් ඒක තමයි මේ සුතානුග්‍රහිතය කියලා කියන්නේ අපි වචනෙන් අහලා ටිකක් මේ ක්‍රියාවත් කරලා පස්සේ ඒක අත්දකින්න ගියාට පස්සේ තේරෙනවා දැන් මේකට යෙදුණා නම් මට වාසිය ආවනම් මේක මේ පාරේ ඉන්න තව කෙනෙකුට ආදර්ශයක් වෙන විදිහට කටයුතු කරන්න ඕනේ කියලා. ඒ ආදර්ශය කියලා කියන්නේ වටාත්තක් කරන බණ කියනවා කියන එකම නෙවෙයි. ඕනම කෙනෙක් ඕනම කෙනෙක් ප්‍රශ්නයක් අපව ඉවසලා වැඩ කරන්න ගත්තොත් ඒක දකින බල්ලට ඌසටපව තේරෙනවා. ඒ දකින්න මනසට බන තියෙන්න ඕනේ බුද්ධ අහංකාරයක් වෙන්න ඕනේ මෙවසේ ඉස්සරන කොරකටේවත් අද්දා ගන්න පිටු නටනවා දැන් නැහැ මේක ඕනෙම කෙනෙකුට තියෙනවා ඒක නිහඬ බණක් කියලා කියන්නේ යම් කෙනෙක් කලබලයක් තක්කුමුක්කක් ආවොහම ඉවසලා කටයුතු කරන මිනිස්යාගෙන් නිකුත් වෙන මේ කම්පන වේග ඒ ভাইබ්‍රේෂන් ඒවට කියන්නේ නිහඬ බණක් ඒක අහන්න මේ මේ පන්සිල් සමාදන් වෙලා බෞද්ධ වෙන්න ඕනේ ඒ නිසා හැම වෙලාවකම අපි ඒ නිසි ප්‍රමාණයට සමාධි නිමිත්ත, නිසි ප්‍රමාණයට වීර්ය නිමිත්ත, නිසි ප්‍රමාණයට උපේක්ෂා නිමිත්ත සමබර කරන මිනිසයාගේ ආදර්ශය එයාගේ වර්තමාන මොහොත මුළු ලෝකෙම බෙදා හදා ගන්න. ඒ නිසා මේ දැනට තියෙන ලෝක උග්‍ර ප්‍රශ්න ගැන විසඳන්න බැරි ප්‍රශ්න වර්ගයක් තියෙන්නේ. ඒත් ඒ බෞද්ධෙක් නෙමෙයි ප්‍රකාශ කරලා තිබුණේ මේ සියලු ප්‍රශ්න විසඳන්න එක මිනිහෙක් හිත හදාගත්තත් හරි කියලා තියෙනවා. මුළු මානවකගේ ප්‍රශ්න එක මිනිහට විසඳන්න පුළුවන්. එක්කෙක් හිත හදාගත්තත් ඔක්කොටම උත්තර තියෙනවා. අපි නෑ මුළු රාජ්‍යම හදන්න වෙයි, ආයුධ හදන්න වෙයි, සීන සීනා සීන බලසේනක හදන්න වෙයි කියලා මොකක්වත් ඕනේ නෑ. ඊටසගෙන භාවිත මනසෙන් මේ මුළු ලෝකෙම හදන්න පුළුවන්. අපි හදන්නේ ඉස්සලා අපේ ආනාපාන. පිම්බීම හැකිලිම. වම දකුණ තරහව ආතාව සමාධිය වීර්යය උපේක්ෂාව මේ ඔක්කොම මට්ටම් කරන කරන යනකොට සම්පූර්ණ පැතිරෙලුව වගේ පැතිරීමක් සිද්ධ වෙනවා. ඉතින් ඒක තමයි මේ දෙයක් අපිට හැමදාම කරන්න බෑ. බුද්ධ ශාසනයක් තියෙන කාලෙ විතරයි කරන්න පුළුවන් වෙන්නේ. අන්න එහෙම දෙයකට උර දීලාදී කටයුතු කරන ලැබීමත් පිනක්. නමුත් ඒක ප්‍රාර්ථනා පමණින් ලැබෙන්නේ නෑ. ඒ සුදුසුකම ලැබෙන්නේ භාවනා කරන පිරිස විතරයි. මේ භාවනාව වැටුණයි කියලා බිම නැතුව නැවතත් වැටි වැටි නැගිටීම සඳහා මේ මේ මුළු ධර්ම දේශනාවලියත් අද දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතනින් නැත කරනවා ශිරු දිනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා